පස්ම අදිට අපිට සෙනසුරාදාවක් එළඹිලා තියෙන්නේ. ඉතින් අපි විනාඩි ස්වල්පය දවසට නියමිත ව්‍යවස්ථාව සීපත් කර ගැනීමට ගත කරලා ඊගාවට මේ වාරේ පැමිණිච්ච ධම්මපද ගාතාවක් අනුව සාකච්ඡාව ඉදිරියට ගෙන වාටපත් කරගන්න සියලු දිනාටම අවස්ථාවයි සැලසෙනවා. මාර්ග විටක මෙල්බර්න් වල කට්ටියත් ඒ වෙලාවට දුරකථන මාර්ගය සම්බන්ධ වෙනවා. ඉතින් ඒක තමයි ඒ කාලසටහන තමයි අද අපිත් අදත් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපිට වාරේ පැමිණලා තියෙන්නේ මුල් විවස්ථා අංකයේ වෙනුවේ මේ යෝගාචර දිනචරියාව කියවීම සඳහායි. ඒ නිසා මම සිළු දනාගෙම දැනගැනීම පිණිස යෝගාචර දිනචරියාව කියවනවා කාගෙත් කාරුණික අවධානය මේ දෘෂ්ටි යොමු වේවා කියලා මම කරුණාවෙන් මතක් කරනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුමිහිරි නිවන් සපතෙන් සැනසනු කැමැති දීපුදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් අර්ථයේ සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය බව නිතර සීයේ තබාගත යුතුය අරුණට පළමුව අවදි වීම නොගිලන් හැම දිනාගේම සිරිත විය යුතුය. අවදියෝ විගස අස්නෙන් නැගිට සිරුරු කිස් සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්නේ යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදුවටන, ඇදුරුවටන, ගිලන් වැඩිහිටුවටන යන ආදී සුදුසු කල්ලි යෙදී ත්‍රිෂ්ණං හේල්දන් කිස් සඳහා බොජුන් වලට ගොස් එහිවත් සපයා සිය කුටියට ආ යුතුය. වනදහම් පොහුනුව සිරුරු පිළිදැඟුම් බවුන් ඈ නියත කිසේ යෙදී පිටිසඳා gediya දෙවීමට පළමු පිරිසුදු පැනින් දේව පාත්‍රයේ තවි කියලා තැම්පත් කර තැබිය යුතුය. පින්න පාතේ සඳහා gediya හැඬවෝ කල තෙරුවන් පුදා පාසි උරුදරා කමඨහන්ගත් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨහනින් යුතුව පිටුපිනිස හැසිර පිටුපිලිගෙන පෙරලා එන කලද කමඨහන් නොරා යුතුය ඔජුන්නල වත්සපය ආදී වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන්නේ යෙදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතහොත් ඊතුරු කාලයේද භාවනා සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිනම් ගිලම්පසකිත සාදා පිරිසිදු සිටින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතහොත් කමඨහනින් කල් ගෙවා අලියොමට පෙර අවදි වෙමේ ශනිතුහන් කොටගෙන රෑ 10ට නිදෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමයි ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩනු කිරීමට අදිස්ථාන කරගත යුතුය. දහායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසරය ඇතුව ධර්ම දේශනා කර සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරක බව සීයේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළ ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින් හේයින් මුළුමනින් ආරක්ෂා වීමට සිතරගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහල කරන මඟක් වන හේයින් නියම සමනාකල්පයේ රහසත් ලිපිටත් ඔබෙන් තොරනවනසේ හැසිරිය යුතුය කතාවත් මීට මැටලත් වෙයි තම තමාට කරගත හැකි සීලුවට තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය එබඳු දෙයේදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය සමනාකල්ප යන මේවා නොබිදෙනසේ හෙයේදී යුතු බව කලින්ම සිත සබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහි නැත්‍යාවශ්‍යක කිසික් නැතහොත් අනුන්වසන කුටියකට නොවැටිය යුතුය. බුද්ධ වන්දනා, පින්නපාත ගමන් නීතිීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිතිකට හිරියරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන් ගුණවත්කම් හොවත් අපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමයි නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු දික්මන් වේ හිතද තැම්පත් වෙයි. සිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම ප්‍රක්ලේශයක් පහළ වෙන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නඟා එබඳු උවදුරු මැඩලීමට සමතක විය යුතුය. බහැර පිළිසිතුව නිතර රැකගනිමින් දස ධම්ම සූත, ආකාංකේය සූත ආදී සූත ධර්මයන් සංවේග වස්තුන්ද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකම දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුතුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 10ක් පමණ සාරවත් ධර්මානුශාසනාවක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුක පැමිණ පැමිණෙන පැවිදි පින්වතුන්ට පද්දක්කීම ඔබ ගුණ දුණ ගුණ දියුණු උපකාර වන්නාseම සංවාසා රහා නොවන්නා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් චිත්‍රගත යුතුය පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි යෝගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණ උපකාර වන බව සලකා වත්ත සම්පන්නයක වීමට උත්සාහ විය යුතුය ප්‍රමාණය ඉක්ම කරන ලියුම් ගන්න දිනුවද යෝගාචර தත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතර දෙමිය යුතුය. සහැල්ල පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වාගෙන යාමේ පහසුම ක්‍රමයේ හේයි පොතපත පවා අධිකෝකට ගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගතිය යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමේ කතිකාවත හා මේ ස්ථානයේ කතිකාවතට එකඟව වැඩගෙන යෑම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසු සඳහා වෙනු ඇත. එයිනේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි. මේ කියවන්නේ දුනේ අපේ ව්‍යවස්ථා කීමේ අංකයට අද ඉදිච්ච යෝගාවචර දිනචරියාවයි. අපි ඊට පස්සේ මේ බලාපොරොත්තු වෙමු අදට નિયમિત ධම්මපද ගාතාවක් ඉදිරිපත් කරගෙන අපේ සාකච්ඡාවට මුලක් ගන්නවා. ගාමනයි ජීවිතා සරියුත් මහත් තෙරුණ රම රජගානුවර වේනවන අක්කෝදනං වතවන්තං සීලවන්තං අනුස්සුතං දන්තං අන්තිම ශරීරං තමහං නිරාමණං ලෝ තෙරුවන් සරණයි අනුහසල් සුබුදේශනා අපි සම්බන්ධ වෙන්නම් නෙල්බෙන්වලින් හොඳයි අපි මේ ධම්මපද කතා කියවන්න පටන් ගත්ත විතරයි නේද එතනට සම්බන්ධයි අන්න ඔය අක්කෝදන අක්කෝ බ්‍රාහමණයයි කියව යුත්තා සරියුත් මහතෙරුන් අරබ රජගහනුවර වේනුවන අක්කෝදනං වතවන්තං සීලවන්තං අනුසුතං දන්තං අන්තිම ශාරීරං තමහං භූමි බ්‍රාහමණං අන්වය අක්කෝදනං වතවන්තං සීලවන්තං අනුසුතං දන්තං අන්තිම ශාරීරං සංඝහං බ්‍රාහමණං භූමි වාචය නොකිපෙනසලු දුහඟවත් ඇති සීලයෙන් යුතු අන්තිම සිරුර ඇති පුඟුල් බ්‍රාහමණයාය අර්ථ නොකිපෙනසලු පවුලේ මව්පිය ඈ නෑයින් අතර කෙනෙක් හෝ අනෙක් කෙනෙක් හෝ අකොස්බස් වෙනෙත් නම් නිന്ദාගරහා කෙරෙත් නම් ඔවුන් කෙරෙහි කෝපනවන සිත්ත්තා වූ කෙලෙසුන් කම්පා කොට දැවීම් දැවීම් කරනු සඳහා කෙලෙස් දුහඟවත් පුරන්නා වූ සිව් පිරිසු සීලයෙන් යුතු ආසාවෙන් තෙත් නො වූ දමුණා වූ ඉන්ද්‍රයන්ගේ මන සංසුන්තාවයෙන් යුතු අන්තිම සිරුරු ඇති නැවත සසර නූපදා හේයින් අන්තිම සිරුරු දරන්නා වූ ඒ තැනැත්තා මම බ්‍රාහමණයයි කියමි අක්කෝදනං නොකිපීමය ඔවුනවුන්ගේ අකොස්බස් ගණනකට නොගැනීම නිසා සිත ඇතිවෙන නොකිපීමය කෝදවග්ග තුන්වන ගයේ විවරණය බලන්න වතවන්තං වත්ත්‍යය වත්නම් කෙලස් විහඟ වත්‍ය සීලවන්තං සීලෙන් යුත් කුඟලාය සීලනම් සිව්පිරිසුදු සීලය අනුසුතං තෙත් නොවුය අන්හා ස්නේහයෙන් තෙත් නොවුය අන්තිම ශාරීරං අන්තිම සිරුර ඇත්තාය මතු සසර උපතක් නැති හේයින් අන්තිම සිරුරු දරන්නේ රහතුන් පමණකි නිදානය අකොස්මස් ඉවසීම සරියුත් මහතෙර රජගහනුවර වේනවන විහෙර බුදුරදහු බොහෝ සවුවන් සමග වැඩ වෙසති සාරිපුත්ත මහ තෙරහුද එහිම වැඩ වෙසති එකල සාරිපුත්ත මහතර 500ක් වන වහන්දෑ සමග පිඬු පිණිස හැසිරෙන්නේ නාලක නම් බමුණු ගම සිය මෑණියන්ගේ ගෙදරටද වැඩියේය. මිසදුකු ඇදහිලි ඇති මෑණියෝ අසුන්පනා වැඩහිඳීමට සැලසූහ. දන් දෙමින් පුතණුවන් දෙස බලා කිපිසි කිපිසි ඇතිව දොඩවන්ට වූහ. මෑණියෝ අබලක් රැගෙන ඉඳුල් සොයා ඇවිදින්න අසූ කෙලක් ධනය හැරදමාගොත් මහනව ඉඳුල් කන්න අප හැමතෙම නිගා කරමින් ඇවිදින්න කන්න කන්නේයි නිගාබස් දෙඩි වහන්දාටද එසේම නිගරු දෙලි සරියුත්තර කිසිවක් නොදාරා පාත්‍රයගෙන වේලා ඇති හේයින් වහන්දා සමග වැළඳීමට වෙහෙරට වැඩියේය රාහුල තෙරද ඒ සමග ගොස් පෙරලා වැඩියේය බුදුරදහු වෙහෙර වැඩ සිට ඒ සියලු පවක් දැක වදාළහ වෙහෙරට වැඩි පසු රාහුල තෙරුන් කැඳවා මෙසේ ඇසූහ බුදුරද රාහුලයනි පිඬු පිණිස කොහි ගියෙහිද රාහුල තෙර අපගේ මුතු මුතු අපගේ මුත්තණියන්ගේ ගෙදරට ගියමු. බුදුරද ඔබ වන්දනන්ට මුත්තණි කීයේ කුමක්ද? රාහුල පෙර දන්දි උවදනන්ටත් අපටත් කිපිසිතින් අකොස්වත් දෙඩි. බුදුරද කුමක් නිසා විනුයේද? රාහුල පෙර බුදුරද කුමක් කියා විනුයේද? රාහුල පෙර මේ දේ මේ මේ දේයයි විනු සැටි පැවති. බුදුරද ඒ අසා ඔබ උවදයක් කුමක් කීයේද? රාහුල පෙර කිසිවක් නොකියාම වැඩි බව සැලකලේය. ඒ නිමිති කොට නොකිපෙන සුළු දුහඟවත් ඇති සිල්වත් වූ තණ්හා සේහෙන් නොතෙත් වූ දැමුණා වූ අන්තිම සිරුරු දරන්නා වූ ඒතනත්තා බ්‍රාහමණයයි මම කියමි වදාළ සේක. ඉවසීමේ ශක්තිය ඒක ඇත්තටම මේ හැම හැකියාවක්ම තිබිච්ච ස්වාමීන් වහන්සේ නමක් නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසන කෘත්‍ය හරි පහසු වෙලා තියෙනවා. ඕනෙම දෙයකට ප්‍රශ්නයක් ඇති වෙනකොට සාරිපුත්‍ර පොඩක් කතා කරලා කිව්වොත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඒ වැඩේ කරලා දෙනවා කිසිසේත්ම වැඩේ බරපතලකම් බලන්නෙත් නැහැ. ඒකෙන් මොන ප්‍රතිඵලයක් ආවද බලන්නෙත් නැහැ. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් අපවත් වුණාට පස්සේ මුකල්ලාන ස්වාමීන් වහන්සේත් එක්ක ළඟ ළඟ අපවත් වෙන්නේ. සර්වචනාංශයේ මේ කියන විශාල අතු දෙකක් තිබුණු ගහක මහා අතු දෙක කඩාන වැටෙනා වගේ මහා පාළුවක් මට සාසනෙ දැනෙනවා කිය. ඒ කියන්නේ ඊට පස්සේ කිව්වට කවුරක්වත් අර වගේ කරන්නේ නැහැ. චරුචරු. මේ දෙන්න එක්කෙනෙකුට කිව්වොත් කවදාකවත් කියන්නෙත් නෑ සාමාන්‍ය වැඩක් කියන්නෙත් නෑ. කිව්වට පස්සේ කාවම දාකවත් මොනම විදියකින්වත් මේ ගහපාදීමක් නැහැ. හේතුකට ඉලක් නැහැ. ඊට පස්සේ ඒකේ මොන ප්‍රතිඵලය ලැබුණත් ආපහු සර්වඥාන්සට ඇවිල්ලා මට මෙහෙම වුණා කියන්නෙත් නැහැ. ඒ නිසා නියම අර මේ උර දෙන්න ශක්තිය තිබිච්ච ස්වාමීන් වහන්සේ තමයි ඉතින් පාරමිතා පුරාගෙන ආවිලා තමයි 500ක් අවුරුදු 500ක් ආත්ම ගානේ මේ දිගටම පැවිදි වී පැවිදි වී මේ මේ ශ්‍රාවක පාරමිතා පුරලා තිනවා. ඉතින් මේ පුදුමාකාර මේ වෙහෙස දරලා තියෙනවා. ශාසනය වෙනුවෙන් පුදුමාකාර වෙහෙස දරලා තියෙනවා. ඒක නිසා ඔය මේ කවුද යක්කඩේ වඤ්ඤාරාම ආමතුරු මම නිතරම කියන එකක් තමයි ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම බුදුහාමුදුරන් මල් වට්ටියක් පූජා කරනකොට ළඟින් තව මලක් තියෙනවලු. ඒ මල්ලාසනෙම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. උන්ද නොහිටින්න අපිට සාසනයක් නැහැද කියලා. දැන් අපි හිතන විදිහට දේවල් තොරබේර කරන්න පටන් ගත්තා නම් මේක මේකල් එන්නේ ඒ කිසිම වර්ග විභාගයක් මොනවත් නැහැ සාසනය සඳහා කිව්වනම් ඊට පස්සේ ආයේ ਸਰවඥාන්සික වුණා කතා දෙකක් නැහැ. ඉතින් ඒක නිසා අර ਸਰවඥාන්තර පවා ඒ දෙන්නගේ වියෝවෙන් මේ පාළු ගතියක් දැල්ලා පස්සේ සර්වඥාන්සිම කියනවා මම සංස්කාරයන් කෙරෙහි නොසැලීමට මේ පුහුණු කරලා ඒක ලබාගෙන ඒක දේශනා කරන කෙනෙක් නිසා මම මේකෙන් සැලෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් සැලුන්නේ නැති වුණාට සාහිත්‍ය වශයෙන් හරි අපහසුකටපත් වෙනවා. ඒ ගතිය තමයි සාරිපුත්‍ර සාන්තික තියෙන්නේ. ඒ කාලේ ඔය යසකුල පුත්‍ර සරුවච්චන් වහන්සේ ඒ වගේ තාමත්ම ධනවත් හැකියාව තියෙන අවුරුදු 16 වෙනකොටම ත්‍රිවේද පාරකු දැන් කාලේ කියනනම් ඩබල් ડોක්ටර් අඹු කරලා වගේ තියෙන්නේ ඒක liverලා තමයි ඇතැන්නේ. මේ අතහැරලා ගිහිල්ලත් නින්දා කිව්වහම කිලෝරක් නැහැ මේකද මේ මේ සාරි බැමිණි ඇතුළු ඒ ඒ ගමේ මිනිස්සු හරි ධනවත් හරි නම්බුකාර මිනිස්සු. ඉතින් මේ මිනිස්සු මොනවාර කිව්වොත් ඒ රට සම්පූර්ණ පිළිගන්නවා. ඉතින් ඒ රටවල් වලින් මේ දෙන්නට ගොඩ එන්න තිබ්බේ නැහැ. ආදිපුත්තු ස්වාමීන් වහන්සේට මොග්ගල්ලාන සාසයට ඉතින් ඒ අම්මයි තාත්තයි තමයි. වැන්දලා මාමලා තමයි දොස් කියන්නේ. ඉතින් ඒගොල්ලෝ දොස් කියන්නේ මේ නිග්‍රහ කරයි කියලා. මේ මුදුබාණෙක් මේ පස්සේ ගියා. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා නම් ওই කතෝලික ආගමකට කවුරු හරි ගියාට පස්සේ <clears throat> අපි දකින්නේ මේ ලාභයට සත්කාරයට ගියා මෙච්චර වටින ධර්මයක් අතහැලා අපේ પરම්පරාවේ තිබුණේ නැති කළා කෑවයි කියවට පස්සේ අපි ළඟ ඉන්නේ ඇතුළෙන්මනේ තරහක් ඒක මේ තමන්ගේ කෙනෙක් වුණත් මේ මම දන්නවා ඒ ගිය පවුල වල තියෙන මේ මානසිකත්වයේ හරීම වෙහෙසයි. ගිය මනුස්සයත් වෙහෙසෙන් ඉන්නේ. මේ අනික් කතියත් වෙහෙසෙන් ඉන්නේ. ඉතින් ඒ එහෙම තියෙද්දිත් අනික් පැත්තට ගිහිල්ලා ඒකේ සේනාපතිකම ලබාගෙන ධර්ම සේනාධිපති වෙලා සාරිපුත්‍ර ස්වාමීන් කරලා තියෙන වැඩ මේ ඒ වගේම සරුවචනාංශයේ දීලා තියෙන වැඩවල තියෙන මේ සංකර භාව ආය මොනවාක්වත් නැහැ මේ මේ මේ ජේතවනාරාමේ යහපැත්තේම ඌරු කොටුවක් දාලා. ඉතින් ඌරු කොටුව දාලා ඌරු මරනවා, තඩි ගහනවා, කෑ ගහනවා. බේරන්න බෑ. ඉතින් සාරි සාරිපුත්තු සාංශ කියලා තියෙනවා මේ කොසල් රජුරණ කියලා කියන්නේ. කොසල් රජුරෝ සාරිපුත්තු සාංශ පින්න පාද කරනකොට හැංගෙරවලු වයියා. එන්නේ නැතුළු මුණ දෙන්නේ. සැරයක් දෙසරයක් ගිහිල්ලා පුදු ජානන්තර කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ හරියන්නේ නැහැ ඔබ ඵලයන් ඉවරක් කරනවා. එහෙමම කියලා ආපහු පිටත් කරලා බලන කොසල් රජුරෝ එතන ඒ ඒ මනුස්සයන්ගෙන් අල්ලස් අරගෙන. ඒ නිසා ඊටන දෙන්න වෙලාවේ. ඉතින් ඒක නිසා කුසල රජුරවන්න දෙපැත්ත හිර වෙලා. එක පැත්තකින් මනුස්ස සල්ලි ගෙවලා අනිත් පැත්තෙන් සාරිපුත්‍ර සාන්තර වගේ වෙන්නත් බෑ. අන්න ඒ වගේ හරි දෙකිරි හරි වැඩවල තමයි පිටක් කරන්නේ. ආයේ සාරිපුත්‍ර සාන්තගේ ශිෂ්‍යෝ සයන ගාන දේවදත්ත ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් ගියා 500ක් විතර. සාරිපුත්‍රේ කතා කරලා ගිහිල්ලා අඬ ගන්න ඉන්නේ. ඊට පස්සේ සෝනාසම් දරුණුයි කට්ටිය දරුණු. එහෙනම් 500ක් මෙහෙන් අඬ ගන්න යන්නේ කිව්වා. මම කට්ටිය 500ක් අරගෙන ගිහිල්ලා කරගෙන ඉන්නේ කියලා. ඉතින් ඒ ඒවයිටි බලන්න මේ ඒකේ තියෙන මේ රිස්ක් එක එහෙම නැත්නම් ඒකෙදී මේ කරාරින්න ඕනම කෙනෙක් හිතෙනවා. මොනක කතා කරන්න දෙන්නේ ඉතින් ලොක්ක කියපු දෙයි. ඉතින් ගිහිල්ලා අන්තිමට ඒ බණ කියලා මේ දේවදත්ත ස්වාමීන් වහන්සේගේ ලොකුකම් කියලා මේව කළා. මෙහෙස වුණාට පස්සේ දේවදත්ත කියන සාරිපුත්ත ආමතුන් දැන් මගේ පැත්තට ආවා. දැන් වැඩේ හරි. එහෙනම් සාරිපුත්ත මගේ පිරිස හසුරවන්නේ කියලා කියලා පොඩ්ඩක් බුදිය ගන්න ගියා. ඒ වෙලාවේදී බණ කියලා අර 500යි මේ 500යි 1000ම අරගෙන අපව වැඩි. ඉතින් ඇත්තටම මේ වීර වික්‍රම ක්‍රියා ඒ වීර වික්‍රම ක්‍රියා වුණාට කෙනෙක් පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙන්නේ නැහැ කියලා කියන්නේ අර තමන්ගේ සාසනය නම් බුදුහාමුදුරුවෝ කරයි. අර බුදුජානකගේ සාසන මෙච්චර අප වෙලාවට අප වෙලා වැඩ කරනවා කියවම ඒ පුදුමාකාර ඉවසීමේ ශක්තියක් තිබිලා තිනවා. සාරිපුත්‍ර සානන්දට ඒක නිසා දැන් අපේ තේරවාදයේ තියෙන ගාතාවක් තමයි ඔය පඬිත ලක්ෂණ මේකේ ලකුණු මේ ඔ කියනි ගාතාවද ඔ කියන්නේ අඤ්‍යතර බ්‍රාහ්මණ වස්තු සාරිපුත්‍ර තේර වස්තු 284 මේ අමතර මේ ලකුණු වගේම සාමාන්‍ය නිවන් දැකීමට ඕනේ බව නෙවෙයි. නිවන් දැකීමට මෙච්චර මේ අවශ්‍ය කරන්නේ. නමුත් ඊට පස්සේ ශාසනය පැවැත්මට සඳහා ගියාම අරවට එහා යනවා. ඒ යමන්ට ඒක එන්නත් හැබැයි භාවනා කරන්න ඕනේ. භාවනා කරුවට පස්සේ තමයි මේ මේ මේවා කරන්න හැකියාවක් සහ අභියෝගයක් එන්නේ. එහෙම නැත්නම් ඉතින් කරාරිනවම තමයි. සාමාන්‍ය කරන්නේ මේ Tamanට ලාභයක් වෙන දේ තමයි හොයාගෙන යන්නේ. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා කියලා තියෙනවා. මිනිස්සෙක් යමක් කාට හරි කරනවා කරන්නේ අර්ථයක් සලාගෙනමයි. ඒ තරම මිනිසාගේ වැඩ අසුචි. ඒ තරම්ම කැතයි. නිවන් දැක්කට පස්සේ තමයි මිනිසෙකුට ඉකලාත්මකින් තොරව සම්පූර්ණ පරිහිතකාමී වැඩක් කරන්න පුළුවන් වෙන්නේ ආත්මය අතහැරපු දවසට. මේ ඉතින් සාරිපුත්තු සාංශේ ඒක මේ සෙල්ලක්කාරව සුරල් දාලා ගහලා පෙන්නලා තියෙනවා. මෙන්න මෙහෙම වැඩ කරපහම කරන්න පුළුවන් හැටි කියලා. ඒකෙදී මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ ඒ ගතිය හැම ශ්‍රාවකයෙක්ම ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මේ දොස් කියලා තියෙනවා ඉස්සලා ඉස්සලා මේ පස්සේ පැවිදිච්ච සාරිපුත්තු ඉස්රායින් තියාගත්ත ඉස්ලාම නිවන් දැකපු කොණ්ඩඤ්ඤට මේ තනක් දුන්නේ නැහැ කියලා. බුදුරජාණන්සේට මේ ඒත දග්ගපාලියෙන් මේ උපාධි දෙනකොට පස්සේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේක දැනගෙන පිරිසත් එක්ක හිටියොත් මේ ප්‍රශ්නේ හැමදාම සාරිපුත්තු සාංශට එනවයි කියලා ඒ ස්වාමීන් වහන්සේ කැලේට ගිහිලා එළියට අවිල්ල නැහැ. මේ සාරිපුත්තු සාංශේ තමයි මේ නිල දරණ යුත්තා. එයා තමයි මේක සුදුසා සර්වචනංශ මේක කරේ හේතු සහිතවයි මම හිටියොත් මෙතන පටලවිල්ලක් වෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කැලේට ගිහිල්ලා ආයෙලියට අවිල්ල නැහැ මේ දැනගෙන. නමුත් හුදෙනෙක් කියලා දෙනවා බුදුජානනාංශේ බුණ බල්ලා සලකන්නේ පශ්චාප ලොකු ලොකු කට්ටියට සලකනවා මේ ඉස්සලාපු ඉස්ලාම නිවන් දැකපු කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට අග්‍ර ශ්‍රාවක තනතුරු දුන්නේ නැහැ කියලා. ඒ සාරිපුත්‍ර සාංශ ඒකේ මේ පුදුම විදිහට ඒ දීපු මේ ඇත්තටම පාරමිතා පුරාගෙන අපි ගත්ත තමයි ඒ දීපු தത്വයට කිසිසේත්ම මේ අඬන්න කරන්න මොනවාක්වත් තිබ්බේ නැහැ. සම්පූර්ණ ඊට ගැළපෙන තාලේ වැඩ කරලා තියෙනවා. ඉතින් මේකේ සඳහන් කරලා තියෙන මේ ಗುಣ ටික සාමාන්‍ය වෙලාවට සඳහන් කරනවා කල්යාණ මිත්‍ර ගුණ වශයෙන්, සමාජලාට සලකනවා පඬිත ගුණ වශයෙන්. හැබැයි මෙව්වා නිවන් දැකීමට එහා කියලා කියන්න පුළුවන්. නැත්තම් බාහිර සාසනයටයි මේ ಗುಣ අවශ්‍ය කරන්නේ. හැබැයි ඉතින් අතුලත ගුණ නැතුව මෙව්වා තිබ්බහම මේ ඇතුලේ අසුචි පුරවලා පිටින් පින්තාර කරපු ගූකලයක් වගේ කියලා කියනවා. මෙව වැඩක් නැහැ. ඒත් ඇතුලේ ගුණත් එක්ක මේ ගුණ එනවා හැබැයි හැමෝටම එන්නේ නැහැ. ඔක්කොම ਸਰවඥා ශාවකයන් වහන්සේලාට මේ වයින්නේ නැහැ. මෙව සඳහා වෙනම පාරමිතා පුරන්න ඕනේ. මේ මේකේ තියෙන අක්කෝදනං ක්‍රෝධ කරන්නේ නැහැ. වතවන්තං. මේ වත කියන වචනේ අක්‍රෝධ කියලා කියන්නේ ඔය අර මේ මේ සිද්ධියේදී තියෙන විදිහට මොනම දෙයක් අතින් සාවත් කිපෙන්නේ නැහැ. මේ ඒ වෙලාවට ඒ කිපිච්ච මිනිස්යාගේ ඒ द्वේෂය එහෙම නැත්නම් කිපිච්ච මිනිස්යාගේ මේ මේ ගෙවෙන කර්මයක් තියෙනවනේ අපි කාට හරි දොස් කියපුවා ගෙවෙනවනේ. ඒ කර්ම ගෙවෙන වෙලාවේදී අලුතෙන් කර්ම කරන්නේ නැහැ. එයාට ඒක ඇති වෙන්න කියන්නදල්ලා ඉවරද කියලා අහනවා. ඉවරද කියලා අහන්නත් නරකයි ඒත් කියන්නේ. කරබන හිටපුවාම අලුතෙන් දැන් ඒතකොට තමන්ගේ හිත කිපිලා තියෙන වචනයක් කතා කරොත් අනිවාර්යයෙන්ම ආයෙ කොක්කක් වදින. එකට එකක් කියනවා. ඒතකොට එකට දෙකක් කියනවා. දෙකට හතරක් යනවා. ඊට පස්සේ හොඳම වැඩේ තමයි දැන් මේ පරණ කර්මයක් ගෙවෙන්නේ අලුතෙන් කර්ම රැස් කරන්නේ. ඒ නිසා ඉන්නකොටම දැනගන්නවා මේක අහේතුක වෙන්නේ මා සඳහා යොමු වෙච්ච එකක් නෙවෙයි. කරබන් නිකන් හිටපුවා ඉවරයි. ඉතින් ඒක සඳහා ගොඩාක් හේතුකව Tamanට එන දොස්වලදී අහේතුක වෙන එකදී ටික ටික පුරුදු කරනවා. මේක අම්මගෙන් එන්නේ ඉඳුල් කකා විදපන්. මේ ගෙදර මේ කොච්චරද බූදලේ තියෙනවා අපිටත් විලජ්ජහාදය කරගෙන කබලක් අතරගෙන ඉඳුල් කකා විදපන් කියන මිසක බත්තටක්වත් දෙන්නේ නැහැ. ඉදිට මගේ ආව පුතාට බත්තටක්වත් දෙන්නේ නැහැ. ඒකෝට බුදුරජාණන් වහන්සේගේ ගෝලයක් රාහුල හාමුදුරුවෝත් ගිහලා යාටත් ඒ හැන්දෙම තමයි දන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පොඩි එකාට කතා කරලා අහනවා මොකද අද දානේ හම්බුණාද කියලා. අත්තම්මලගේ දෙට ගියා මොනවාක්වත් හම්බුන්නේ නැහැ කියලා. අත්තම්ම කියන්නේ එහම ගුරු හාමුදුරන්ගේ අම්මා. ගුරු හාමුදුරුවෝ තමයි තාත්තා. ඒ තාත්තගේ අම්මලා ගෙදර ගියා මොනවද කිව්වේ බැන්න. එතකොට සාරිපුත්ත මොකද කිව්වේ මොනවක් කිව්වේ නැහැ. ඉතින් එතකොට වෙන කෙනෙක් නම් මගේ ගෝලයාටයි මගේ සෙන්පතිටයි අත තිබ්බක් ගන්නින් කඩුව කියලා එළියටනේ බහින්නේ. <laughs> එහෙම කරන්න පුළුවන්ද? මමයි අග්‍රස මමයි සරුවච්ච මමයි මේකේ බලවතා කියලා බොහොම සතුටුනා මේ මගේ පුතේකට ගැළපෙන වැඩක් පුතා කරලා තියෙනවා. අග්‍ර ශ්‍රාවකට කරන්න තියෙන වැඩක් කලපිලා තියෙනවා කියලා උන්වහන්සේ ඒක ක්‍රෝධ නොකිරීම තමන්ගේ ශිෂ්‍යයාගේ තියෙන උතුම්ම ගුණය. ඊගාවට මේ වතවන්තම්. ඒ කොච්චර කෙරුවක්වත් අම්මා කොයි වෙලාව හරි ගොඩ ගන්න පුළුවන්ද කියලා බලලා ඒ වත්ත සම්පන්න ගතිය තියෙනවා. පුළුවන් වෙලාවක එයි. තමන්ට ප්‍රශ්න නැහැ නේ අම්මනේ. බැන්නර ප්‍රශ්න නැහැ. බණිනේ කමයි අම්මා කරන්න කේන්ති කියලා. මොකද අන්තිම වෙලාවේදී කොහොම හරි මේ පිටුමන් පාණ්ඩිසලා ගෙදර ගිහිල්ලා මේ යම් කිසි වෙනසක් ඇති කරනවා. ඒ වතවන්ත ගතියත් මේ අර මම කලින් කිව්වා වගේ අර්ථයක් බලාගෙන කරනවා නම් කරන්න බෑ. වත කියන එක කවදාකවත් Tamange වේස හෝ මේකෙන් ලැබෙන ප්‍රතිඵලය බලාන කරන එකට වත කියන වචනේ ඉන්නේ. වත කියලා කියන්නේ අපි රාජකාරියක්, දේවකාරියක්, බුද්ධ කෘත්‍යයක් එච්චරයි. ඒකේ ආයේ මේ අසුචි දරතරන්ද හොඳ වෙලාවටද නරක වෙලාවටද කීර්තිද ප්‍රශංසා මොකක්වත් බෑ. ඉතින් වත පුරුදු කරන්න තමයි පාරමිතා දස පාරමිතා පුරුදු කරන්නේ මන්නම් දකින්න ඔය අක්‍රෝධ කියන ඉවසීම ගතිය තුල දසපාරමිතාම තියෙනවා. ඊට පස්සේ ඒ ඉවසන ඉවසන මිනිස්සයා මේ ඉවසන්නත් ඕනේ පොඩි පොඩි වට නෙවෙයි. යම් බරපතල දේවල් වලටම ඉවසනකොට තේරෙන පටන් ගන්නවා ඒලාදී මේ පාරමිතා පිරෙන්නේ පිං පිරෙන්නේ කැට කැට. පොඩි පොඩි දියාරුවට එහෙම නෙවෙයි. කැට විශ්ෙන් වෙනවා යෝගෙම Taman ළඟ තියෙන තණ්හාමාන දිට්ටි ගලවලා දාන්න පුළුවන් මේ මේ උණුතුල්ලලා අරිනවා වගේම නෙවෙයි කෑලි ගලවලා අයින් කරන්න පුළුවන්. ඒකට තේරෙනවා මේක නැතුව නිසා තමයි අපි ඒ සමනර මහා භාරතය ලියලා තිනවා නම්බුව නම්බුවේ ජීවත් වෙන විනාට අවනම්බුව මරණටත් වැඩි වැඩි කියලා. ඒ නිසා අපි මේ ගොඩාක් මේ සම්ඩු කරන්නේ විවසාදරා ගන්න බැරිකම නිසා නෙවෙයි. අපිට තරම් වෙන්නේ අපිට ලැජ්ජයි අපේ අපේ තර තාරාතිරමට ගැලපෙන්නේ නැහැ කියන නිසා අපි මේ රණ්ඩු කරන්නේ. ආහන ඒක අතාරින්න පුළුවන් ෂෝක් එකට අනිවාර්ය අනිවාර්යයෙන්ම හේතුවක් නැතුව බැනුම් චෝදනාව මොනවා හරි එනකොට කරබන ඉන්නවනම් ඉතින් ඒක අක්‍රෝධ වෙනවා ඒකට වතවන්තකම self තමා කියන ආත්මයන හැඟීමක් නැතුව ಗುಣදොස් විචනක් නැතුව මට මේක මෙහෙම කිව්වා සවල මං කරා ඒක සාමාන්‍යයෙන් ඔය මේ කතෝලික ආගමේ සඳහන් කරනවා මේ කතෝලික Hindu නෑ කතෝලිකයි මුස්ලිම් ආගමේ යුදෙව් ආගමේ පටන් අරගන්නේ ඒබ්‍රහම්ගෙන් ඒබ්‍රහම් එතකොට අවුරුදු 80ක විතර මිනිසෙක්. එතකොට කොහොම හරි දෙවියන් ආශ්‍රය තෝරා ගන්නවා ඒබ්‍රහම්ම මේ පළවෙනි මේ අපොස්තල් විදියට. පණිවිඩ කාර්යය විදියට. පණිවිඩ කියලා කියනවා මම උඹට දරුවෙක් දෙනවා කියන්නේ. එතකොට ඒබ්‍රහම්ට hina යනවා ගෑනට අවුරුදු 60 පැනලා මිනිහට අවුරුදු 80 පැනලා දරුවෙක් කොහොමද මට හම්බ වෙන්නේ කියලා. දැන් මම විශ්වාස කරනවා නම් දරුවෙක් උඹට හම්බ වෙයි කියලාට පස්සේ ටික දවසක් ගියාම අර අවුරුදු 60ට වැඩි වැසි වෙච්ච වයස නෝන මහත්තයාව ගැප් ගන්නවා. ඊට පස්සේ දැනගන්නවා ඒත් ඊට පස්සේ දේව දූතය ඇවිල්ලා කියනවා මෙයා දිව්‍යන් ආශික මේකක් කියලා. පයස් මට මතක නෑ එලයස් කියලා. පස්සේ හොඳට තරුණ වයසට අවුරුදු 18 වෙනකොට 18 19 වෙනකොට එතකොට අර ඒබ්‍රහම් කියන එකනා සම්පූර්ණ දේව ඇදහිල්ලෙන් කටයුතු කරනවා. ඊට පස්සේ කියනවා මේ දරුවා මරලා බිලි පූජාවක් දීපන් කියලා. එයා තමයි දැන් මේ දෙවියෝ ඉන්න බවටත් මේ එහෙම නැත්නම් Taman හම්බෙච්ච ජීවිතේ ලොකුම දේ හැටියට හම්බෙච්ච දේ. හොඳටම තරුණ වයසේදී කියනවා මෙයා බෙල්ල කපලා බිලි පූජාවක් දීපන්. ඒකෙන් තමයි මම දැනගන්නේ උඹ නියම ඇදහිල්ලක් තියනවා කියලා. ඊපස්සේ මෙයා ඒ අඹුවට තේරෙන්නේ නැති විදිහට කාටවත් තේරෙන විදිහට දරුවාන ගහන මේ පියෙකුත් ඉන්නේ ගහගෙන ගිහිල්ලා දැල්ලෙනක් අතවල ගිහිල්ලා දරුවා බඳිනවා. බඳලා අත් දෙකක් පිටි කරා බැඳලා කපල පිහි අරගෙන කපන්න හදනකොට දේව දූතියක් ඇවිල්ලා ඉවරලා පිහි ඇදලා දානවා. ඒ කියන දෙවියන් ආශිම්බෝ බාර ගන්නවා. ඔය ඔය කරන්න හදන වැඩේ කරන්න පුළුවන් නම් ඊට පස්සේ ඇදහිල්ල තමයි කියලා. ඉතින් ඒවා තමයි වත් කියන්නේ. <laughs> තමන්ගේම දරුවා දෙයයන්ට අල්තාරේ ඉස්සරහට කපන්න කියනවා බෙල්ල. ඒකෙන් තමයි සල්ලම් වෙන්නේ මිනිස්සයා මේ දෙයයන්ට ඇත්තටම අදහනවා. ඊට පස්සේ තමයි දෙයයන්anse ආශිර්වාද කරන්නේ. ඉතින් අපි කරන්න තියෙන්නේ ඕකේ ඉතින් මානව අයිතිවාසිකම් බලයි ඕක දරුවා ගෙනියන්නේ කොහොමද කියලා අහයි කොහොමද කපන්නේ පෞසිද්ධ වෙන්නේ නැද්ද කියලා හයි නානා අප්‍රපැති තියෙනවා නමුත් මම මේ දේව කතාවක් කියන්නේ හොඳයි කියලා කියන්නත් නෙවෙයි කියන්නේ ඔන්න විදියට වැඩක් තමයි පාරමිතා පුරන කර කරන්නේ. ඉතින් ඒක ඒක තමයි අපි මේ ඉස්සල්ලාම දස දාන වස්තු දැම්පත් කරලා දීලා මේ වගේ වෙලාවක නෑදෑයින් සහ වස්තුවත් අතහැරලා දාලා ඇවිල්ලා බලනවා කිසිම හේතුවක් නැති වැඩකට මෙච්චර වටිනා දේවල් අතාරින්න පුළුවන්. කිසිම හේතුවක් නැති දෙයකට. මොනවා හරි ප්‍රයෝජනයක් සඳහා කරනවා නම් තුච්චයි. ප්‍රොජෙක්ට් නෑ මොනම ප්‍රොජෙක්ට් එකක් ඕනේ නෑ නිකන්. නිකන් දීලා දාන්න. නන්නාදුන කෙනෙකුට දීලා දාන එක. ඉතින් ඒව තාම පේන්නේ බොහොම බාලාංශ පන්ති වැඩ. ඉතින් යාට ගිහිල්ලා ඇසිස්මස්ලේ ශරීර පූජාවෙන්, මතිමතාන්තර පූජාවෙන්, මම මාගේ කියන හැඟීම් පූජාවෙන් තමයි අපි මේක මේ වරණගන්නේ. එහෙම නැත්නම් මේ ආශිර්වාද කරන්නේ. එහෙම නැත්නම් මේ කුළු ගන්නවන්නේ. ඉතින් ඒක තමයි පුළු පුළුවන් වෙලාවේ හැකියාවේ ප්‍රමාණයට ඒ දේවල් කරලා දාන්නේ කියලා. දීලා දාන්නේ කියලා. අතහැරලා දාන්නේ කියලා. අන්තිමට අමාරුම දේ තමයි රුචි. එවනත මතිමතාන්තර අතහරින එක. ඊටත් වැඩිය අමාරු දේ තමයි මේ මමයේ කියන හැඟීම අතහරින එක. ඒ ඒ තන දක්වාම මේ වත කියන වතවන්ත ගතිය කියන එක යෙදෙනවා. ඉතින් මේ ඒක සාමාන්‍ය වෙන ආගමක කෙනෙක් බලන්නේ අන්ධ භක්තිය විදියට. කිසියම් වග විවාහයක් නැතුව මේ තර්කයෙන් ඉක්මවලා මේ බුදු සද්ධාවෙන් විතරක් යටත් වෙනවා මේක නේ හැම තැනදීම මේ මේක සාමාන්‍යයෙන් ඔය කාල් මාක්ස් වගේ කට්ටිය කිව්වේ අබින් වගේ කියලා. මේ ආගම් කියන එක අබින් වගේ මිනිස්සු සම්පූර්ණයෙන් මත් කරවලා මේ නොමකට යොම කරන දෙයක් කිසිම තර්කයකට ඉඩ දෙන්නේ නැහැ කල්පනා ශක්තිය ඉඩ දෙන්නේ නැහැ ඒ නිසා එයා සම්පූර්ණ බැහැර කළා. බුද්ධ ධර්මයේ ඒක හැබැයි මේ ওই ක්‍රමයේ හැමම තියෙනවා. හැබැයි එහෙම එහෙම කරන එක අර්ථ දක්වලා තියෙනවා. ඇයි එහෙම කරන්නේ? එහෙම කිරීමෙන් අපි මොකද්ද කරන්න කියන එක අනාත්ම ධර්මය සාක්ෂාත් කරන්න නම් ruci දේවල් අතාරින්න. ප්‍රයෝජනෙයි සලකලා කටයුතු කරනවා කියන එක බුද්ධාම කියන්නේ අසුචි කියලා. අත්තට්ට වඤ්ඤා අසුචි මනුස්සා. අර්ථයක් හේතු කරන අර්ථය කියලා කියන සාමාන්‍ය ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සල්ලි වලට සල්ලි සඳහා වැඩ කරන අත්ත ධම්ම කියලා කියනවා. මේ සාමාන්‍ය ලෞකික ලාභ සත්කාර සම්මාන මොන වර්ධයක් සඳහා කරනවනම් අර්ථය සඳහා කරන්නේ. ඒක අසුචි. එහෙම කරන තාක්කල් යෝගාවචරයක් නෙවෙයි. නමුත් අපි පටන් ගන්න එතනින් තමයි. අත්තත් පඤ්ඤා අසුචි මනුසා නික්ඛාරණා දුර්ලභ ආජ්ජමිතා. කාරණාවක් නැතුව නන්නා දුරන කෙනෙකුට උදව් කරනවා වගේ වුණා ඉදිරියපත් වෙච්ච නිසා කරනවා කියන මිනිස්සු දුර්ලභයි ලෝකෙ. අන්න ඒ අතින් බලනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අක්කෝදන මොකද්ද කියන්නේ අක්කෝදන අත් වත්තවන්තං සීලවන්තං ඒ වැඩ කරනකොටවත් සිල් කඩා ගන්නවා. අතන ඒබ්‍රහම්ගේ කතාවේදී පේනවා සතෙක් මැරීමෙන් තමයි ඒ වත කරන්නේ. නමුත් ඒක සිල්පද කැඩෙනවා. මෙතනදී මුන්නහන්සේ කොච්චර ඥානවන්තද කියනවනම් ඒ කරන කිසි වැඩකදී ඉන්දිය සංවරයක්වත් සිල්පදයක් කඩාගන්නේ හරියට මැද මාවතෙන් ගිහිල්ලා කෙරෙන්න ඕනේ වැඩෙත් කරනවා කාටවත් හානි කරන්නේත් නැහැ. අසුත්තං අසුත මොකද්ද කියන්නේ අනුසුතං අනුසුත කියලා කියන්නේ ආගෙන් තෙත් වෙලා නැහැ. කොහොම වෙලාවකවත් මේ ප්‍රයෝජනයක් කියන්න පුළුවන් ප්‍රයෝජනයක් නෑ මම මේ සඳහායි මේක කරන්න කියලා ලෝභයක් හරි ද්වේෂයක් හරි ඒකෙන් තෙත්තිච්ච ගතියක නෙවෙයි වැඩ කරන්නේ නම් මේ ඩියුටි එක කරනවා කියන විතරයි අසුත්‍යං දන්තං සාන්ත දාන්තෝ ඉරියව්වෙන් ඒක කරනවා හදිස්සිය කඩපුලිය කරන්නේත් නෑ අන්තිම ශරීරං මේ තමයි අවසාන භවයේ ඉන්නේ වෙන කෙරුවොත් තමයි සරුවචනංශි බමුණයි කියලා කියන්නේ කියලා ඉතින් අර මේ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා මම දන්නේ මේක තියෙනද කියලා අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයා ක්ෂමා සර්ව ජනප්‍රියත්වං නිර්ලෝභී දාතා බයක්ෂීන මූර්ති පඤ්ඤා දසලක්ෂණානි පඤ්ඤාවතානිද මොකද්ද කියලා අක්‍රෝධ තමයි ඉස්ලාම් පෙන්වන්නේ පඬිත ලක්ෂණ 10. පළවෙනි ලක්ෂණය අක්‍රෝධකම. කුප්ප ගතිය මොනාර දෙනකොට කිපෙන ගතිය සහ නුරුස්නා ගතිය තමයි අසත්පුරුෂ ගතිය පළවෙනිම මුලද. මොනාර කියපු ගමන් කිපෙන අසත්පුරුෂ ගතිය පෙන්වන්නේ ඒක තමයි. ඒකේ අනිත් පැත්ත අක්‍රෝධ ආරෝග්‍යං කියලා එකක් ඒකේ සඳහන් කරනවා මේකේ නෑ අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රයත්වං කියන එක තමයි මේ දන්තන් සන්තන් කියලා කියන්නේ. දාන්ත ඉඳුරන් වැඩක් කරනකොට කලබලයක් නෑ. මේ වැඩේ මට ඉක්මනට කරන්න ඕන. අරයට ඉස්සෙල්ලා ඉක්මනට කරන්න ඕන. ගුරුවරයා සතුරු කරන කවන මොනවා කරන්නේ. වැඩි ගානකට කරනවා. අක්‍රෝධ මාරෝප ජිතේත්‍යන්තං දයා ක්ෂමා අනුන් කෙරේ පුදුමාකාර දයාවක් තියෙනවා අනිත් ඔක්කොම අර්ථය සඳහා වැඩ කරන මුදලට ලාභයට වැඩ කරන අය කියලා කවදාකවත් ඒගොල්ලත් එක තරහක් නැහැ. ඒගොල්ලෝ මුදලට වැඩ කරන්නේ ඒගොල්ලන්ගේ પરමාර්ථය ඉස්ස ගන්න මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. කොටිම කියනවා නම් තමන් කොච්චර සිල්වන්ත වුණත් තමන්ගේ අම්මා වෛශ්‍ය වෘත්තිය යෙදුණත් අම්මට දොස් කියන්න ඕනේ නැහැ. ඒකේ අම්මගේ වැඩේ. ඒ අම්මා වෛශ්‍යාවක් වුණත් මගේ අම්මා. <clears throat> අන්නේ විදිහට කවදාකවත් නැහැ මේ අනුන්ගේ දේවල් වලින් පව් සිද්ධ කරගන්නේ. අනුන් වැරදි ජීවන රටාවක් කරනවනම් ඒ තමන් එකෙන් පව් කරගන්නේ. එයා එහෙමයි. ඒක නිසා අක්‍රෝධ මාර්ගෙදි තියෙන දයාව තියෙනවා. ක්ෂමාව කිව්වහම මෙච්චර මේ අනුකම්පාවෙන් <clears throat> කරුණාවෙන් වැඩ කරන මට මොකද මේ මගේ වැඩවලට අඟිලි ගහන්න එන්නේ? එහෙම කරන්නේ. එහෙම කරන්නේ එයාගේ හේතු කර්ම අනුවයි හේතු ධර්ම අනුවයි. ඒ නිසා අයි කියනවනම් මට සමා වෙන්න කියලා ඕන තරම් සමාව දෙන්න. දයාක්ෂම සර්ව ජනප්‍රියත්වම් බෞද්ධයත් එක්ක විතර නෙවෙයි අබෞද්ධයත් එක්කත් ඉන්නවා තිරිසනුන් එක්කත් ඉන්නවා හැම සතෙක් එක්කම මිත්‍රත්වේ පවත්තන්න ඒ මිත්‍රත්වේ පවත්තන එක సౌందර්යය පැත්ත අපේ ජීවිතය අපිට ජීවත් වෙන්න බෑ හොසදි කරගෙන කේන්ති අරගෙන ඒ නිසා අපි කවුරුත් එක්කත් hina වෙලා කතා කරලා ඉන්නවා ඒක මේ බුද්ධ ඥානසිකේ සුගත ගුණය කියලා පෙන්වන්නේ සුන්දර වූ ගමනක් ගිහිල්ලා තියෙනවා ඊටාම දුෂ්කර ක්‍රියා කරාට කිසියම් කෙනෙක් ළඟට එනකොට ඉස්සල්ලාම කතා කරන්නේ සරුවචනාංශ. ඒක සරුවචනාංශගේ ආශින්න කෘත්‍යයක් ළඟට කවුරු හරි එනවනේ ඉස්සලා එන්න කොහොමද ගමන් බිමන් පහසු කරන සපසනීප කියලා අහන ගතිය තියෙනවා. සාමාන්‍ය සරුවචනාංශ හරි කැමැති විවේකයට පැත්තකටලා ඉන්න. නමුත් ආගන්තුකෙක් ආවත් ඉස්සර වෙනවා. අන්නේ විදිහට මේ ජනප්‍රියත්වය කියලා කියන්නේ මේ හුදු ඡන්දෙ ගන්න නෙවෙයි මනුස්සකම. සතෙක් ඉදිරියට ආවත් ආපු කාරණාව හොයලා කටයුතු කරනවා මිස මේ ඒ ජනප්‍රියත්වයේ කියන හිතේ సౌందර්යය නැති කරගන්නෙත් නැහැ. නිර්ලෝභී දාතා මේ අර මිච්ඡර උසස් භාවනා අපි කරන නිසා අපිට දාන ඕනේ නැහැ. දාන කියනවා මේ පහත්පන්ති වැඩ කියලා දාහනේ අතාරින්නෙත් නැහැ. දාතා කියලා කියන්නේ දීම කියන එක නිර්ලෝභ කියලා කියන්නේ ලෝභ කරන්නේ නැහැ කියන එක. ඒක දිගටම කරනවා. හැබැයි දානයේ ස්වභාවය වෙනස්. ඉස්සලා ඉස්සලා දස දාන වස්තු වශයෙන් කැම බීම ඉදුම් හිතුන් දුන්නට පහු වෙනකොට අබේ දාන දෙනවා ශ්‍රම දාන දෙනවා ධර්ම දාන දෙනවා ඒ විදිහට දානයේ ගුණ වැඩි කරනවා ඊට පස්සේ තමන්ගේ මති මතාන්තර දන් දෙනවා තමන්ගේ මම මාගේ කියන හැඟීම දන් දෙනවා ඒ විදිහට දානයේ ගුණ එන්න එන්න වැඩි කරනවා නිර්ලෝභී දාතා මෙන්න මේ දස ලක්ෂණ අඳුරලා තියෙනවා. මේ ගාථාවෙත් ගාක් වෙලාවට ඒ වගේ තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් මම මත කරන්නේ මේ ටික ඔක්කොම නිවන සඳහාට නිවන කියලා නම් අපි අභ්‍යන්තර සාසනය කියලා ඒ සඳහාට වැඩිය මේ කතා කරන්නේ බාහිර සාසනය සඳහා. මෙවැනි ගුණෝතුමෙක් හිටියොත් ඒක හරියට පහනක් පත්තු කළ උස කණුවක් උඩ තිබ්බා වගේ. හොඳටම පලාතර පේනවා. දැන් සාමාන්‍ය පහනක් පත්තු කළ බුසලකින් වහලා තිබ්බාම ඒත් පහන පහනම තමයි නමුත් ඒකේ ආලෝකෙ විදින්නේ නැහැ. එතන ගුණෝතුමන් දන්නව කලාතුරකින් මේ පහන් පත්තු වෙන්නේ. එලාදී එක මේ මැට් එකකින් හරි ගොම කොටකින් හරි බුසලකින් හරි වහන්නේ. ඉතින් ඔය ගුණ දෙක ආව දවසක් තමයි සාසනේ බබලන්නේ. අමාරුයි. මේ හරි අමාරුයි මොකද අද ලෝකයේ මේ සාමාන්‍ය ලාභ සත්කාර සඳහාත් බොහොම බොරු කියනවා, හොරකම් කරනවා, ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරනවා. කිම් පිළිලා තියෙන්නේ. නමුත් මේ මසුරුකමෙන් පිළිලා, ලෝභයෙන් පිළිලා එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එහෙව් ලෝකේ දානපතිය නිතරම ඉඳිනවා කියලා. ඔක්කොමලා හොරකම් කරන්නට මේ තණ්හා කරගෙන ඉන්න ලෝකේ දානපතියට තරගයක් නැහැ. නිකන් වෝක් ඕවර් එකක් හම්බෙන්නේ නිතර ගෙන්දිනවා. ඒ වගේම ඔක්කොමලා ක්‍රෝධ වෛර කරන තැන පොද්දුවේ ඔහේ සමාව දීගෙන ඔක්කොම ඉවසගෙන කරගෙන යනකොට දොස් වෙනවා. අම්මා පාපා බනිනවා. මොහොම කරලා ජීවත් වෙන්න බෑ කොහොමද කරන්න කියලා. නමුත් අන්තිමට දිනන්නේ මනස විතරයි. අනිත ඔක්කොම අරවට මෙවට හැප්පිලා තල්ලකට කඩා ගන්නවා. ඉවසාගෙන කටයුතු කරන එක නා එන්නේ එන්නේ ඉවසීම වැඩි කරන්න වැඩි කරන්න ලෝක න්‍යාය ධර්ම හැටියටම තියෙනවා. ඉතින් ඒකට ඇත්තටම අර මේ මට තේරෙන්නේ නම් ඒක කරන්න බෑ ඊට කලින් ඇතුළත විපස්සනාවක් හදාගන්න ඕනේ. හොඳට විපස්සනා හදාගන්න ඕනේ. මේ හුදු ඇති වෙලා නැති වෙලා යන ධර්මයි. මම හිතියත් නැතත් වෙනවා මට අහපු අවස්ථාවේදී උපරිම කුසලතාවයකින් උපරිම විපස්සනාක මේ ප්‍රශ්නේ දිහා මම මාගේ හැඟීමකින් තොරව බලන ගතිය ආවට පස්සේ මේ වගේ අභ්‍යාස නොතිබුණොත් මේ කම්මැලි වෙනවා, පුස්කනවා, හිරි වැටෙනවා. ශාසනය සඳහා දිගට වැඩ කරන වැඩ කරන වැඩ කරන යනවා. එතකොට මේ මේ ਸਰවඥ අවුරුදු 80ක් වෙලත් දිනචරියා වෙනස් කරේ නැහැ. හරිපුත්තු ස්වාමීන් වහන්සේ ਸਰවඥන්ට වැඩි වැඩි මම හිතන්නේ මේ හැමදාම අනුන් වෙනුවෙන් පේ වෙලා ගත කරන්නේ ඉන්න ඕනම දෙකට ලැස්සෙලා ඉන්නේ. ඉතින් මේක තමයි ඔය සිංහ සමාජය කියලා හදලා තියෙනවා කියලා කියන්නේ. ඔය WS කර්ණතුමාත් ඉන්නේ කිව්වේ දැන් කාලේ ඉන්නව සිංහයෝ නිකම් නරි සිංහයෝ බලු සිංහයෝ බුදුජානක වාසේ තමයි ඉස්ලාම සිංහ සමාජය හැදුවේ. ඒ මනුස්සයා ඉස්සලා හොඳට සුදුස්සෙක් කරලා විපස්සනා කරලා සීල සමාධි හරි ගස්සලා දීලා එළියට දාන. එළියට දාන ඕන දැලිය ගැහුවත් හැදෙන වැඩ කරන්න පුළුවන් තාලට එහාට ආයි බුද්ධාගෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ කට්ටිය තමයි අශෝක රජුරෝ අටපොලකට නවපොලකට ඇරියේ ඉතින් කියනවා මේ ගතිය මේ විශ්ව ගතිය සහ විශ්වසනීය ගතිය වෙන කිසිම ආගමක නැහැ. අනිත් ආගම් ඔක්කොම ඒ දේශපා ඒ භෞගෝලීය තත්ත්වයන්ටදී විතරයි යැපෙන්නේ. එළියට ගිහිල්ලා ඉන්න බෑ. බුද්ධ ආගම විතරක් විශ්ව සාධාරණයි ඕනම පිම්මක් එහපතර පයින්න ඕනම මේ දේශ සීමාවක් ඕනම සංස්කෘත සීමාවක් පැනලා යන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා තමයි මේ ಗುಣ ටික හදාගත්තට පස්සේ මේ ධර්ම දූතය ධර්මදූත භාවයේ මේ ඒක අනික් ආගම් වලත් එක්ක බලනකොට උඟාවක් සුවිශේෂතා තියෙනවා කියලා කියනවා වෙන කිසිම ආගමක මේ ගෝලීක් නිවන් දැක්කා කියන තත්ත්වයක්. ගුරුනාචර නිවන් දැකේ නැහනේ. ගුරුනාචර ලැබුණේ දිව්‍යනාසික ආශිර්වාද විතරයි. ඒ කෙනෙක් නිවන් දැකයි කියලා කියන්නේ. ඒ නිසා ගෝලියෝ නිවන් දැක නිසා කවම දායකවත් නැතිලු අනිත් ආගම් වල මේ ධාතුන් වහන්සේලා කියන්නේ. රහතුන් වහන්සේලා ඉන්නේ එකම ආගම බුද්ධ ආගම විතරයි. මොකද පූජනීයත්වයට මේ ලෝකෙමපත් වෙලා මරුණට පස්සේ ධාතු ඉතුරු වෙන්නේ ਸਰවඥාන්සේගේ විතරයි. වෙන කිසිම කෙනෙකුගේ මනුස්ස ලෝක කෙනෙකුගේ ධාතු වලට වැන්දොත් දෙවියන්වන්ට නිඳා වෙනවා. ਸਰවඥාන්සේගේ ධාතු ਸਰවඥාන්සේගේ ශ්‍රාවකයන්ගේ ධාතු වලට සලකන්නේ. අපි ළඟදිත් ඔය ධම්රිවිකේ අරගෙන ආවිල්ලා පින්නේ සාරිපුත්‍ර ස්වාමීන්ගේ ධාතු කිව්වම ධාතු චෛත්‍ය කියන එක එකම ශාසනයේ බුදු ශාසනය විතරයි කියලා කියනවා. සමහර ආගම් වල සරසූත්‍ර වගේ පාසි ආගමෙහිම පුච්චන්න තහනම්. අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒකට ධාතු ඉතුරු වෙන්නේම නැහැ. ධාතු කියන්නේ මිනිස්යාගේ කොන්තුරු කරන්නම දෙන්නේ නැහැ. මේකේ විතරයි තියෙන්නේ. ඒ වගේම තමයි බුද්ධ දේශනාව හරියටම දැනගෙන ඒක කටපාඩම් කරගෙන පොතක ලියලා වෙන කෙනෙකුට කියන්න පුළුවන් එකම එක ආගම බුද්ධ ආගම විතර අනිත් සේරගම එක්කෙනෙකුටවත් අර දේව පණිවිඩය ගන්න බෑ. ඒක ලියලා තියෙන පොත්වල ලියලා තියෙන දේවල් කිසි කෙනෙක් ඒකට සීලෙන් සමාධියෙන් පේ වෙලා නැහැ. ඒ නිසා ඒක යථාබෝධයක්. ඒ නිසා භික්ෂුන් වහන්සේ නමක් මොනවා හරි කියනවනම් ඒකට අවුරුදු 10 15 20 කැප වෙලා ඒක ඉඳගෙන කියන්නේ. ඒ නිසා ඒ පණිවිඩය කාටවත් වීලු කරන්න බෑ. ඒ වගේම බුද්ධ ආගමේ තමයි ඔය පිළිමයකට වඳින ගතිය මේ භක්තිය තියෙනවා Hindu ආගමේ. භක්තියෙන් දෙවියන් ආශීලන ගෞරවයෙන් සලකන ගතිය තියෙනවා. ඒ වගේම පොත්පත් ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ඕන තැනකට පැතිරෙන්න පුළුවන් කරුණු විශ්වසනීය වශයෙන් විශ්ව වශයෙන්ම තැතිලා තියෙන බුද්ධාගමේ තමයි. ඉතින් ඒක නිසා අවිහිංසාවාදීව බුද්ධාගම තිබුණත් හිංසාවාදී ආගම් එක්කවත් මේක මකන්න බෑ. හැබැයි අපි හිංසාවාදීව ගිය ගමන් මේකත් මැකෙනවා අපිත් මැකෙනවා. බුද්ධාගමත් මැකෙනවා අපිත් මැකෙනවා. ඒක අක්‍රෝධමයි. හිතෙනවා ඒක නිකන් හරියට මේ මේ මුහුද හිඳින්න හදනවා වගේ වැඩක් කියලා. නමුත් කරගෙන කරගෙන යනකොට මේ සීල කියන්නත් ඕක තමයි සමාධි කියන්නත් ඕක තමයි ප්‍රඥා කියන්නත් ඕක තමයි පුරුදු කරලා මේ අක්‍රෝධ කියන එක පුරුදු කරන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා මේක කිසි විශේෂක උගන්වන්නේ කිසිම ශාස්ත්‍රීය ලෞකික ශාස්ත්‍රීය නෑ මේ විපස්සනාදී විතරමයි යහුවේ. දෙයකට ප්‍රතික්‍රියා නොකර සිටීම. දෙයක් තෝරන්න නැතුව එන දෙයට මුණ දීලා ඉන්න ගතිය පුරුදු කරන්නේ විපස්සනා විතරයි. ඉතින් මේ මිනිස්සේ අන්තිමට මේ ක්‍රෝධ කරන, ගැටෙන, මේ තෝරන, මේ පටු මානසිකත්වයට වැටෙන්නේ. මේ පටන් ගන්නකොට පටු තමයි. පටන් ගන්නකොට ගැටෙනවා තමයි. පටන් ගන්නකොට තෝරනවා තමයි. අන්තිමට යනකොට නොතෝරන තැනට ගියාට පස්සේ තමයි සර්වචනාංශි බ්‍රාහ්මණ කියන නම පාවිච්චි කරන්නේ. ඉතින් ඒකට මේ ශාසනයෙම පොතක් හදාගෙන තිනවා අපි. ඒක සාධාරණයි. ඒ தත්ත්වයටපත් නොවුනත් ඒවා මත වශයෙන් දෘෂ්ටි වශයෙන් මධ්‍යම ප්‍රතිපදා වශයෙන් තෝරාගෙන ඒ සඳහා කටයුතු කරන එක නම් පූජනීයයි වන්දනීයයි. මේ මේ මේ ප්‍රතිපatti දැනගෙන ඒ ප්‍රතිපatti දිහාවට ඒ ප්‍රතිපatti නැතත් දිහාවට කටයුතු කරන කෙනත් පූජාර්හයයි වන්දනීයයි ඒක ਸਰවඥ දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ වීත රාගෝ ආහෝති රාග විනයස්සවා පටිපන්නෝ. රාගේ සම්පූර්ණයෙන්ම දුරු කරපු මේ වගේ උතුමන් වහන්සේලා වන්දනීය පූජනීයයි. එහෙම නැත්නම් රාග දුරු කිරීම සඳහා රාග විනය සඳහා යම් කිසි කෙනෙක් පූර්ණ කාර්යව කැප වෙනවනම් ඒත් වන්දනීයයි පූජනීයයි. ද්වේෂය සම්පූර්ණයෙන් දුරු කරන කෙනා බොහොම හොඳයි. එහෙම නැත්නම් ද්වේෂය දුරු කිරීමට පූර්ණ කාලයව ගත කරන කෙනා වන්දනීය පූජනීයයි. මොහේ සම්පූර්ණයෙන්ම දුරු කරපු කෙනා හොඳයි විිත මොහ. නමුත් මොහ විනයස මොහේ දුරු කිරීමට කටයුතු කරන කෙනාත් හොඳයි කියලා. ඉතින් ඒක පූජ්‍ය සහ පූජක අතර වෙනස තමයි. මේකේ ඉන්නේ අපේ ශාසනයේ ඉන්නේ පූජ්‍ය පක්ෂේ. ඒගොල්ලෝ එන්නේ යන්න හදන්නේ මෙන්න මේ කියන බ්‍රාහ්මණ දැන. අනික ඇතු පූජක පක්ෂය ඒගොල්ලෝ කපුකම කරන්නේ. දිවෙන්නාන්තිත අතරමැදි එක්කන මිසක් ඒගොල්ලෝ සුද්ධවන්ත භාවයක් බ්‍රහ්මචරියක් කතා කරන්නේ කතා කරන්න ඕනේ නැහැ. කපුවෙක් වෙන්න හරි දේවගති කෙනෙක් වෙන්න ඒව අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලෝ පූජක මේක විතරයි පූජ්‍යත්වයේ තියෙන නිසා ඉස්සර ලංකම් බස්සවල තියෙනවා පූජ්‍ය පක්ෂය සඳහායි කියලා දැම්මට පස්සේ ඒකේ මේ වෙන ආගමික මේ ඉන්න නිකායක පැවිදිච්ච කෙනෙකුට ඉඩ තියනවද නැද්ද කියන එක. විශාල ප්‍රශ්නයක්. ඊට පස්සේ ඉඩ තියනවා ගත හැකි නමුත් සංඝයාන්තනමක් આવොත් නැගිටින්න ඕනේ. ඒගොල්ලෝ කබයි කියලා. අපිත් පූජ්‍ය පක්ෂේ තමයි අපිත් පූජ්‍ය පූජක කිව්වම මොදකේ මොකද්ද කියලා. මොකද මේක විතරයි මතක තියාගන්න මේක විතරයි මේ ආත්මේ මේ මේ කෙලෙස් මේ ආත්මෙම දුරු කරලා ඔය කියන විතරාගී තැනට යන්න බැන්න රාගමෝ රාග විත රාගී වීම සඳහාවත් පිළිකති පුළුවන්. විත දෝෂී වීම සඳහා විත මෝහි ප්‍රතිපatti පුරණ එකමයි සම්මිය දෘෂ්ටි කියලා කියන්නේ. ඉතින් ඒකවත් අපි උදේ දාගන්න යනකොටයි ඇහැරනකොටයි දෙකේ සීපත් කරනවා. හැම වෙලාවෙදිම සීපත් කරන මේ දුක් වළඳන්නේ අපි වෙන සපක් සම්පත්තියක් සඳහා නෙවෙයි මධ්‍යම ප්‍රතිපදාව සඳහායි එහෙම නැත්නම් කියනවා නම් මේ සම්මිය දෘෂ්ටිය සඳහායි කියලා එපමණකින් සරුවචනanse කියනවා අපිට දෙන පින්නපාති අපි වැළඳුවාට ණය නැහැ කියලා. එපමණකින් අපිට ලැබෙන මේ අනිකුත් සිව්පසේ වැළඳුවාට අපි ණය නැහැ. මොකද මේක යෙදිලා තියෙන්නේ ඒකට. එහෙම නැති වුණොත් ණයට කා වගේ කියලා කියනවා. පින්න පරිභෝගයට වැටෙනවා ගෙවන්න වෙනවා කියලා. ලංකාවේ වගේ රටවල ගෙවන්න ඕන කියනවා මහාචාර්ය කෙනෙක් බොරු කතාවක්. එහෙම ගෙවීමක් මේක ඇත්තේ නැහැ. මේ පුළුවන් ප්‍රමාණයෙන් උත්සාහ කිරීමට කරන උනන්දුවක් විතරයි තියෙන්නේ කියලා. ඉතින් මේවා අපි කියවනකොට කියවනකොට මේ ධම්මපදෝ ලියලා තියෙන්නේ බලලා අපි ළඟ මේ වගේ අඩුපාඩුකම් තියෙනවනේ කොච්චර දෝ තියෙනවා. ඒවා තියා හදන්න අඩුපාඩු තියෙන එක දෝෂයක් නැහැ. තියෙන එක හොඳට දැනගෙන අඩුව කෙනා ආදර්ශයට තියාගෙන පුළුවන් තරම් මේ කැපකිරීම තමයි. කැප කරනවා කියලා කියන්නේ වත්ත වතවන්ත වෙන්න ඕනේ. මේ එතනින් ගියාම නිර්ලෝභී දෙන ගතිය හැම දෙයකින්ම ඒක කර කර යනකොට මේ මම දන්නවා මම පිටේ රාහුල හම්තුරු මම පැවිදි වෙන්න කියලා කතා කරනවා කිව්වේ ඇත්තටම මේ මහානකම රහත්කම වගේම තමයි කියන්නේ හරියට දැනගෙන මේ මහානකම කරනවා නම් කිරිලා නෑ එච්චර සැරකට යන්න බෑ නමුත් ඒ දිහාවට මේ කරන වැඩේ රහත් විසක කරන්න බෑ මුන්න විදියෙන් හරි ලාම කාසාවක් තිබ්බොත් වැටෙනවා කියන්නේ අය මොකක්වත් නෑ ග්‍රීස් ගහේ ගිය මිනිහා පක්කාල ඇදගෙන වැටෙනවා. රහත් බවම, මධ්‍යම ප්‍රතිපදාවම සම්මිය දෘෂ්ටියම ඍජු කරන ගියට වැටුණාට කිසි ලැජ්ජාවක් නැහැ. මොකද දෙයක් ලබා ගන්න නෙමෙයි දඟලන්නේ. ඉතින් එවැනි මේ මේ පැවිද්දක් ඇති කිරීමේ ඇති කළා ඒක පිළිහිටීමේ ප්‍රධාන නම්බු ඇත්තම ਸਰුවත්යනාන්තර නෙමෙයි යන්නේ කියනවා සාරිපුත්තු සාන්තිට. ඒ තරම්ම තමන්ගේ සහෝදර පිරිස වෙනුවෙන් ලොකු අයියා කෙනෙක් වාගේ පුදුමාකාර දුක් විඳලා තියෙනවා. මේක නැතිව අම්මගෙන් සංඝයා වහන්සේලා අන්‍ය තීර්ථකෝ පුදුම තාලෙට මේ කුණහලා තියෙනවා. කද්දාකවත් නැහැ. මේ මේකත් මේ රාහුල කුමාරයා නොකියවනම් රාහුල ස්වාමීන් වහන්සේ නොකියවනම් සාරිපුත්‍ර සාසකෙන් එළියට එන්නේ නැහැ. පුත්‍රයන්සේ දන්නා. ඒකයි ගිල්ල සාරිපුත් මේ රාහුල හමුදුවන්ගෙන් කේලමක් අහගන්න. රාහුල උඹ ගියාද පින්නපාතේ? ඔව්. කොහෙද ගියේ? මොකද කිව්වේ? කියලා නිකන් අර පොඩි එකයන් කටවචන ගන්න මොකක් නැත්නම් ඉන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරකම කියලා කිව්වහම ඔන්න ඕකටයි අපි ඔන්න කොඩිය පිටිපස්සේ අපි යන්නේ කියලා කරා පැමිණෙන දුක්වලදී අඬහව ගන්න එපා. බෑ නෑ කියන්න වෙනවා. කමක් නෑ නමුත් ඉස්සරහට කවදා හරි මම බෑ නෑ නොකිය. මම ඉදිරියට යනවා කියන හැඟීම ඇති කරගෙන යනවනම් අර පැමිණි දුක් පැනිදායි කියලා මේක කිසිම තැනක නෑ මේ පණ කනගාට වෙන්න තරම්. කිසිම තැනක නෑ පශ්චාත්තාප වෙන්න තරම්. මේ ක්‍රමේ මෙවැනි ජීවන රටාවක් හම්බුච්ච එකේ උනත් පුදුමාකාර සතුටකට හේතු වෙනවා. මොකද අපේ සාමාන්‍ය සිංහලෙන් කියනවනම් බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගමන් කරපු මාර්ගේ මේක තමයි පෙර රහතුන් වැඩිමඟ ඔස්සේ. ටිකට යන්නේක ඒක තේරුම් ගන්න බෑ මේ අසපුරුෂ මැදිනව. අසපුරුෂ මැදිනවර තියෙන්නේ මේ කරුණා සීතල හදයන් නෙවෙයි මරාණ කාගෙන හැදියන් කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. මේකෙදි කියලා දෙන නෑ නෑ. ලැබිච්ච දෙයක් කාලා කරුණා සීතල හදයන් තියෙනක හොඳයි කියන්නේ අනේකයි තියෙන්නේ. ඉතින් මම මේ ඔය මේ අවස්ථාව අරගෙන මගේ අදහස් ඉදිරිපත් කළේ. ඉතින් ඒ සඳහාමත් අපිට විනාඩි 30ක් 40කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඒ මම ආරාධනා කර සිටිනවා මේ පැත්තෙන් හෝ මෙල්බන් පැත්තේ විවුර්ත ධර්ම සාකච්ඡාවක් මාර්ගයේ කිව යුතු කළ යුතුමක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න ඉන්න. ඇහෙනවද මෙල්බන් වලට නැත්තම් කොහමද රිසෙප්ෂන් එක? එහෙනම් මේ ප්‍රශ්න මොනවාර තියෙනවනම් කතා කරන්න ඈ. අද දෙපැත්තේම ප්‍රශ්න අඩුයි. ඒ මට මට ප්‍රශ්නේ තමයි ප්‍රශ්න අඩුකම තමයි ප්‍රශ්නේ මට තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. කටුරුගේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක මෛත්‍රී හේතු විමුක්තිය ගැන ඇහුවා මට මෛත්‍රී හේතු විමුක්තිය කියන වචනේ පොඩ්ඩක් අර්ථ විග්‍රහ කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක මේ අර පඤ්ඤා විමුක්ති, චේතෝ විමුක්ති, උබතෝ භාග විමුක්ති කියලා මේ මේ ගමන් කරන මාර්ගයේ හැටියට විමුක්ති තුනක් සඳහන් කරලා තියෙනවා. ඇත්තට විමුක්තිය නා විමුක්ති රසයමයි ඒකේ වර්ග ભેද ඇත්තේ නැහැ. නමුත් අර සිරිපාදයෙන් නගිනකොට කුරුවිට පාරෙන් ආවේ නල්ලතන්දි පාරෙන් ආවේ කියන වගේ තමයි. ඉතින් උඩට හම්බුනාට පස්සේ ඒගොල්ලෝ අහනවා ඔයගොල්ලෝ කොහෙන්ද ආවේ? අපි නල්ලතන්දියෙන් ආවේ. අපි කුරුවිටෙන් ආවේ කියලා කියනවා. ඒකට අරගොල්ලෝ කුරුවිට වන්දනාකාර මේගොල්ලෝ නල්ලතන්දි වන්දනාකාර කිව්වට ඒගොල්ලොම සිරිපාදිදි එකයි. චේතෝ විමුක්තිය කියනකොට මේ මේ සමත පූර්වංගම විපස්සනාට යන්නේ එයා ඉස්ලාම මේ ආධ්‍යාත්මික ජීවිතයේ භාවනාවට විපස්සනාට බහින්නේ සමතේ ආරහා. එතකොට පඤ්ඤා විමුක්ති කියලා කියනවා මේ විපස්සනාවෙන් පටන් අරගෙන සුද්ධ විපස්සනා යානික ගිහිල්ලා මේ නිවනට ගියාම ඒකට පඤ්ඤා විමුක්ති කියලා කියනවා. එතකොට චේතෝ විමුක්ති ඇත්තෝ සමහර විටක රූපවචර ධාන අරූපාවචර ධාන අභිඥා සහිත වෙන්න පුළුවන්. නමුත් පඤ්ඤා විමුක්ති කිව්වහම ධාන බල නැහැ. අභිඥා බල ශක්තිය නැහැ. හැබැයි නිවන තියෙනවා. උපමාවක් වශයෙන් කියනවා නම් ඔය චක්කපාල ස්වාමීන් වහන්සේ ධම්මපදට කතාවල ඉස්සල්ලාම තියෙන ඒ ස්වාමීන් වහන්සේ පඤ්ඤා විමුක්ති මේ ග්‍රන්ථ ධූරේ කෙරුවේ නැහැ. විපස්සනා ධූරේමයි. පොත්පත් කියවන්න සමත භාවනා කරන්න වෙලාවක් නැහැ. කෙලින්ම විපස්සනාට බැස ඒකේ විමුක්තියටපත් වෙච්චාම ඒ විමුක්ති අතරම ඔයිට වැඩි නම් වඩා ගොඩක් තියෙනවා. මේ මේ ප්‍රශ්නේ හැටියට ගන්නකොට තියෙන්නේ ඒක පඤ්ඤා විමුක්ති, සුඛ විපස්සක, චේතෝ විමුක්ති කියලා කියන්නේ ධ්‍යාන ලැබලා අඩුම ගානේ ප්‍රථම ධ්‍යානෙවත් ලැබලා. එහෙම නැත්නම් අෂ්ට සමාපatti සම්පූර්ණ කරලා ඊට පස්සේ විපස්සනාට හරවනවා. හැරෙව්වට පස්සේ ඒකට කියනවා චේතෝ විමුක්ති කියලා. ඒ මේ මෙත්තානිසංස සූත්‍රයේ තියෙනවා මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය කියලා මේ මෛත්‍රී භාවනා කරන කෙනා ඒ වෙලාවට චිත්ත මේ සත්‍ය විසුද්ධි වලින් මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි කියන මට්ටම මෛත්‍රියම ඇති කරගන්න. ඉතින් ඒක පුළුවන් ආනාපානෙමුත් ගන්න පුළුවන් බුද්ධානුස්සතිය, මරණ සතිය, දස කසින, දස අසුබ, බ්‍රහ්ම විහාර ධර්ම වලින් ගන්න පුළුවන්. ඒ නිසා ඒක පදනම් කරගෙන මෛත්‍රියෙන් ඔය මෛත්‍රී සංයුතනිකායේ තියෙන මේ මෙත්තා සහගත සූත්‍රය කියලා ඒකේ පෙන්ලා දෙනවා සර්වචන් වහන්සේ මේ අනෙකුත් ආගමික ඇත්තන්ගේ දයාවත් මෛත්‍රියත් බුද්ධ ආගමේ තියෙන දයාව මෛත්‍රියත් අතර වෙනස අපේ මෛත්‍රිය සහ දයාව නිවන් දක්නාතෙක් මේ ගමන භාවනා ගමන Brahmacharya ගමන සුඛේ පිණිස අපි පාවිච්චි කරාට අවසාන නිෂ්ඨාවට ගණන් ගන්න. අනිත් ඒවල් වල ඒකමයි නිෂ්ඨාව වෙන්නේ. මොකද නිවනක් ඒගොල්ලගේ බලාපොරොත්තුවක් නැහැ. ඒක නිසා ඒ චේතෝ විමුක්තියයි චේතෝ සාගත මෙත්තා සාගත කියන සූත්‍රයේ තියෙනවා ඒකයි මේක අතර වෙනසක් තියෙනවා අපි ගන්න මේ මෛත්‍රිය මේ චේතෝ විමුක්තිය මේ නැත්නම් මේ චිත්තවිසුද්ධිය උපකරණයක් විදියට අවසාන මේ මේකට ළඟා වීම සඳහා අනිත් දේවල් වල එහෙම අවසාන પરමාර්ථයක් මේ ජීවිතේ නැති නිසා ඒකම අවසානේ බවට පත් වෙලා තියෙනවා ඉතින් ඒ වගේ මේ විශ්ලේෂයක් තමයි මට මේ වෙලාවේ හැටියට කරන්න පුළුවන්. මෙහෙට තියෙන හරි වැස සහිත කාලකුණයක් ඔක්කොම නිදිමත වෙලා ඉන්නේ. ඒ පැත්තෙන් තමයි අද ප්‍රශ්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. දේ ඉඳලා වහිනවා බැඳගෙන. ආදාගෙන අර කටුකුරු ඉඳලා කියලා සීකේ ඉන්න නේද? මම මේ ලෝකේ උනදාලයක් තමයි. අරුවා ඒකෙන් දෙන්නේ මොනවද? ඒක අරුවා ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. අන්තිමේකේ තමයි කියන්නේ අර රට්ටපාල සූත්‍රය සඳහන් කරන මේකේ අපි මේ මේ ප්‍රශ්නයක් මතුවෙනවා වැස්සේ නමුත් කමන්නේ මේ කටුකුරුන් දසනාංශිකේ 155 වෙනි පහන් කණුව ධර්මදේශනාවේදී රට්ටපාල සූත්‍රයේ ඒකෙදී මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ ඒ කියන ධර්ම කාරණා හතර වෙන කොහොක්වත් සඳහන් වෙන්නේ නැහැ. අර මේ කෞරව රජුරවණ්ඩ විශ්ල කරලා දෙනවා ඇයි මං වගේ කෙනෙක් ගිහි ගියත් ඇදී කියලා. ඒතකොට රජුරෝ කියනවා අපි වගේ කට්ටිය ගිහි ගිය අතාරින් නෙවෙයි කරන්න තියෙන්නේ ඇත්තටම මේ රජකම් කරගෙන සැප විඳගෙන ඉන්න එකයි කියන එක වගේ අදහසක්. එතකොට මේ රත්පාල ස්වාමීන් වහන්සේ බුදුබණම තමයි මුත් රජුරවන්ට අවශ්‍ය මේ ඇනේට විටියම ගහන්න ඕන නිසා කාරණා හතරක් කියලා අන්දම කාරණේ සඳහන් කරන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. මේ ලෝකයේ ඌණයි හිගයක් තියෙන කියලා. අතිත්ව කියන අතෘප්ති කර කවදා සන්තුෂ්ටියට පැමිණෙන්නේ නැහැ. ඒ නිසා අපි තණ්හාවට දාසකම් කරන බැලියෝ. එතකොට ඒ ඌණ භාවය, හිග භාවය තමයි මේ ප්‍රශ්නෙට මතුවෙන්නේ මොකද්ද මේ ඌණ භාවය කියලා කියන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ අපි ආස්වාසයක් අරගෙන නතර වෙන්න හැදුවට ඒක පිට කරනකම් ඉවරයක් නැහැ. ඒක පිට කරන්න ඉක්මනට පිට කරන්න ඕන. නිසා විනාය හිර කරගෙන හිටියොත් එහෙම ඉතින් ඒක ජීවිත මරණ තප්පර සුළු ගානකින් මරණ ධර්මයට තද බල අවශ්‍යතාවය කරන මේ ගත්ත ටික හුස්ම පිට කරන්න. පිට කරපු ගමන්ම ආයසරයක් ගන්නකම් ආය හදිසි. වතුර ගින්න ගහම ඒක ඒක තමයි වෙන්නේ. මේ ඔය හිස්ම තද වීම වෙන්නේ. ඊට පස්සේ ඒක ගත්තට පස්සේ ආය පිට කරනකම් හදිසි. ඒ නිසා මේ වගේ තියෙන්නේ පුදුම තදියමක්. පුදුම 탁කුමුක්කුවක් තියෙන්නේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඔය හුස්ම ගත්තට පොඩ්ඩක් බලන්න දැනෙන්න ඕනේ. හුස්ම වතුර යට වුණොත් හරි මොනවා හරි වුණොත් ඒකේ තියෙන අපහසු. ඒ වගේම අපි භෝජන සංග්‍රහයට ගිහිලා හොඳටම කනවයි කියමු. ආත්‍රේ හොඳ රෞද්‍ර වෙනකොට ආයෙ බඩගිනි. කොච්චර જાතියෙන් කෑවත් ඇන් දවසේ නෝට බඩගිනි. ඒ බඩගින්න සම්පූර්ණ කරුවට පස්සේ ඒකේ අන්තං ඇතිවම දවල් වෙනකොට ආයෙ බඩගිනි. ඉතින් මෙව හැම වෙලාවෙදීම තියෙන කොච්චර පිරෙවත් ඉවර වෙන්නේ නැති ගතිය. ඉතින් ඒ රජුරෝ කියනවා නෑ මට කිසිම අඩුපාඩුවක් නෑ. මගේ ඔක්කොම සම්පූර්ණ ඒතර ඒ පොරවේ රජුරෝ. ඌන වෙන්නේ කොහොමද මම රජ කියලා. ඒකට කියනවා ඒ රටපාල ස්වාමීන් වහන්සේ කියනවා හොඳයි මහරජේ අපි මේ කෝරවේ රාජ්‍ය දැන් රජකම් කරන ඉන්නකොට උතුරු දිශාවේ මිනිසෙක් ඇවිත් ප්‍රශ්නයක් කියනවා අසවල් පැත්තේ බොහොම සස්සිරික රජයක් තියෙනවා මේ රට සස්සිරිකයි පාලන තන්ත්‍රය දුර්වලයි ඔබතුමාට ගියොත් ගහලා ගන්න පුළුවන් කියලා. ඔබතුමා මොකද කරන්නේ? ඉතින් කියතුන වහාම ගහලා ගන්නවා. අර දකුණු දිශාවෙන් එහෙම රටක් තියෙනවා. ගහලා ගන්න. නැගෙනහිර දිශාවේ, බටහිර දිශාවේ කොයි දිශාවට යනත් රජුරෝ හැම වෙලාවෙම ඉන්නේ හිගේ. මොන හරි ඊගායක තියෙනවනම් අල්ල ගන්න. ඒ බැලුවොත් අපි ඔය හොඳට සල්ලි නැති කාලේ අපි හිතනවා මේ යමක් කමක් තිබුණොත් ඇති කියලා. නමුත් කවදාකවත් යමක් කමෙන් අතර වෙන්නේ නැහැ. ඒකට කිය ගමන් ඊගා මට්ටමට වුණතාවය. ඒකට ගියා ඊට පස්සේ වුණා. එතකොට අර පල්ලෑමනසගේ වුණතාවය ගැන කතා කරනකොට මොනවද මේ කතා කරන්නේ? අපි මේ කතා කරන්නේ මිලියන්ස් වලින් මේගොල්ලෝ මේ රැට කණ්ඩ නැතුව කතා කරනවා කියලා ඒව ගණන් ගන්නව නෑ. අපි අර වුණතාවයේ දිගට යනවා. ඒ නිසා මේකට කියන්නේ භවනෙත්ති කියලා. දිගින් දිගට ගැටලන ගැටලන ගතියක් තියෙන්නේ. ගැටලන හැම තැනක පුඩුවක් ඉතුරු වෙන්නේ. ඒ පුඩුවට ආයි පුඩුවක් අමනතයි. ඉතින් එහෙමම කරන්න කරන්න රේන්ද ගොතනවා වගේ ගෙති ගෙති යන්නේ අවසානයේ පුඩුව ඉතුරු වෙන්නේ. කෙලවර කරන්නේ නෑ. ඒ නිසා මේ ඌණ භාවය තමයි දුක ඌණ ලෝක අතිත්ව කියන එක කියන්නේ මේ මේ පෙළෙන ගතියක් අපිට ඇවිල්ලා තියෙන මේ තියෙන දේ මදි නිසා. තව හොයන ගතියක් තියෙන හැම වෙලාවෙම අපි තව හොයනවා. මේ අපි තවන ගතියක ඉන්නේ මොකද මේ අනික් කට්ටිය අපිට වැඩි හොතින් ඉන්නා වගේ පේනවා. මේ කාලා ඉන්න බෑ මේක කොහොම අතෙන්ට යනකම් අඩු ගන්න රහත් වෙනකම් හරි ඉතින් මොනවා හරි එතෙන්ට යනකම් නගනවා. ගිහලා බලනකොට පුස් ගිය හැම තැනකම පුස්. යනකම්ම ඒ කුමාරතුංග මුනිදාස මහත්තයා ඒකයි කියන්නේ මේ මලක පිපෙන ඒ පොට්ටුවේ ලස්සන ඔක්කොම පිපිලා තැටි ගහිලා අර මේ මේ බට්ට එළියට ආපු දවස් ඉවරයි. එදාම කවුරුත් ඒක දිහා බලන්නේ නැහැ. සැල පෙරලීගෙන එනකොට සැල බලන්න නෝ මූදු වැල්ල වැල්ල තැටි ගහිලා ආපහු යනකොට කවුරුත් බලන්නේ නැහැ. හැම දෙයක්ම ළඟා වෙනකන් පුදුම සිලිලාරයක් තියෙනවා. පුදුම ආවේ දැන් අපි එකේ හෝඩිය පන්තියේ දෙකේ පන්ති විභාගේ පාස් වෙච්ච දවසේ මොනතරම් සතුටක්ද වුණ දවසේ දෙවෙනි පන්තියේ වැඩ හරි අමාරුයි ඒනොට පළවෙනි පන්තියේ සමත් ඉතින් ගෙදර එන්නේ දැන් අපේ දරුවෙක් හරි අපේ ශිෂ්‍යෙක් හරි කවුරු හරි එකේ පන්තියේ වැඩ ඉතින් කියන්න දෙයක්ද කියලා හයි දැන් එකේ පන්තියේ පාසලේ අහන්න දැන් නමුත් අපි එක කරන වෙලාව දෙකේ පන්තිය කියන්නේ PhD එකට වැඩිය ලොකුයි දෙකේ පන්තිලා තුනේ පන්තියට යනකොට හැම වෙලාවෙදීම සිලිලාරයක් බලාපොරොත්තුවක් නැතුව යනවා යනවා යනවා යනවා යනවා යනවා. කවදාකවත් කෙලවරක්. අන්තිමට ආපම් මුලට ඇවිල්ලා තමයි නැතර. ඉන්නේ ඌණ භාවයක් මේ ලෝකේ තියෙන කෙනෙක් දුක්ඛ සත්‍ය වශයෙන්ම ආර්ය සත්‍යයක් වශයෙන් තේරුම් ගත්තොත් ඌක සංසිඳවන්න යන්නේ නැහැ. සංසිඳවන්න බෑනේ. සංසිඳවන්න බෑ. ඇහිදල් කුඩේට වතුර පුරනවා වගේ. ඒ සංසිඳවයි ඒ කියන්නේ අපි විනෝදාංශ පිටු කරනවා. කිව්වට ඌක නැති උනායි කියලා එච්චර කනගාටු වෙන්නකල් ලැබුණා කියලා මේ සන්තෝෂ වෙන දෙයක්වත් නැහැ. ඒ වුණ භාවය පිළිගන්න කැමති නැහැ. අපි ඒක හිතාගෙන ඉන්නවා අපේ පෞරුෂත්වයට බාධාවක් කියලා. අපි වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා. හරවත් සංසේ ප්‍රසිද්ධියේම සඳහන් කරා මේ ලෝකේ කවදාක සන්තෝෂ කරන්න බෑ. සන්තෝෂ කරන්න බැරි වුණ භාවය ලෞකික මේ මේ සංසාරගත න්‍යාය ධර්මයක්. ඒ න්‍යාය ධර්මයක ඉස්තර කරන්න කියන්නේ <clears throat> සරුවත් යනාචෝයි තිසර බෝධිසත් ආත්මික මහා මන්දාතු කියන ශක්තිදේව කෙනෙක් කියලා හිටියයි. එතකොට මේ රජුරවන්ට මේ ධනව් 700ක් තිබිලා තියෙනවා. රට රාජ්‍ය කොදෙව් 700ම රාජධානි 700ක් තිබිලා තියෙනවා. මේ රාජධානි වල મંદિર හැම රාජ රත, රාජ મંદિર, රාජ කන්‍යාව, අස්පා මූල සේනාවල්, වැව් පොකුණු ඔක්කොම ඒ තරම් තිබිලා තියෙනවා. ඒ ආවුසත් තිබිලා තියෙනවා 84000. ඒ තිබිලා ඔක්කොම සැප වෙඳලා සන්තෝෂෙන් නෙවිලි මැරෙනවා. ඒත් මැරිලා තියෙන්නේ මේ අපේ සාමාන්‍යයෙන් ඔය මේ පොඩි නෙරිස් මරනවා වගේ තමයි. වෙන වෙන මොකක්වත් නැහැ මරණය එච්චරම තමයි. ඒ කියන්නේ අපේ ජීවිතය කියන එක දිග විශාල සමීකරණ දිග සමීකරණයක් නේ. එක එක නැයි හැටි දික්ුණාට අන්තිමට වැඩ කරලා ඉවරනකොට සමීකරණ උත්තරේ බිඳුවයි. මරණ මොහොතේ තියෙනකොට බිඳුවෙන් තමයි නැතන. කොච්චර ගැඹුරු සමීකරණයක් වුණත් කොච්චර ඉහළ පහළ ගියත් මරණ මොහොතේදී ඉලක්කම ගන්න හදලා උත්තරේ දෙනවා උත්තරේ බිඳුවයි. කිසිම දවසක මේක නෑ මේ මරණයේදී විෂමතාවයක් නෑ. සමතාවයේ තියෙන අන්න එක පිළිගන්න කැමති නැති නිසා මේ දැනුම හොයනවා, තාක්ෂණය හොයනවා, අරසාව හොයනවා, ඉන්ෂුරන්ස් හොයනවා. ඉතින් ඒක දන්න කට්ටිය හරියට ඉන්ෂුරන්ස් කම්පැනිස් දානවා මොකද කවදාකවත් ඉවරයක් වෙන්නේ නැහැ බිස්නස් එක. හොඳටම දන්නවා කොච්චර දැම්මත් කොච්චර නැහැ කිව්වත් මිනිස්සයාගේ තියෙන මේ නිත්‍ය සංඥාව නිසා ඉන්ෂුරන්ස් දෙක තුන හරි ගන්නවා. ඒ තියෙද්දිත් ඇඩ්වර්ටයිස් කරනවා ඉන්ෂුරන්ස් එකේ තියෙන ප්‍රයෝජන. ඉතින් අපි දන්නවා මරණ වෙලාදී ওই සුනාමි ඇවිල්ලා 55000 ගියා මොන ඉන්ෂුරන්ස් එකක් එකවත් බේරන්න බෑ. ඒ වුණාට මේ බැංකු පිළිබඳ විශ්වාසය, රාජ්‍ය ආර්ථිකය පිළිබඳ විශ්වාසය, දේශපාලන පිළිබඳ විශ්වාසය, සමාජකරණ පිළිබඳ විශ්වාසය අපේ තියෙන නිත්‍ය සංඥාවේ හොල්මන්. මේ වුණ භාවයක් තියෙන බව දන්නේ නැහැ. අතෘප්තිකර බවක් තියෙන බව දන්නේ නැහැ. අපි හිතන්නේ ඇත්තට මේ ලෝකේ මම ඇරිච්චාම අනික් කටේ සන්තෝෂයෙන් ඉන්නවා කියලා හිතන්නේ. හැම මිනිහම හිතන්නේ මේ මට අහුවෙච්ච එකයි සවුත්තු ඊගාව එක හොඳයි. ඒක දෙන්න නැත්තම් ඒක තමයි මේ අපේ ස්වභාවේ ඒකට අර මම එකපාරොත් කිව්වේ කාර තුනේ පන්ති වෙන්න තියෙ කතාව තිබුණේ ඒ දුප්පත් මේ ගල්වඩුවෙක් මේ ඉතින් රසාව නැති නිසා මිනිහට කියනවා මේ ගලක් කොටන්නේ කියලා. ඉතින් මිනිහා ගලක් කොටනවා පට්ට අවුව. මොනවාක්වත් කරන්න බෑ ඉතින් පොල්ලත්තක් හේතු කරගෙන මිනිහා ගල කොට කොට ඉන්නකොට ඉර පායනවලු පෑයිලා කර පොණ්ඩත්තෙන් එන හිල වැටුණත් පුපුරනවලු මිනිහා. ඉතින් කරගෙන ගා ඉස්සරව අනේ අම්මා බල මං වගේ මේ කාලකන්ණී මේ ඉර මං අතින් බලනකොට මොන තරම් තෙදවත්ද බලවත්ද මෙච්චර හැතම කෝටි ගාණක් ඉඳලා ඉල්ල මේ හෙව නැති එක අසයින මේ මේකවත් මට ඉවසන්න බෑනේ. මං වගේ මේ දුර්බල දුර මිනිහෙක් වෙනවට වැඩිය මට ඉර වෙන්න නැත්තම් කියනකොට මේ ඉර උනාලු. මියදකලු යකෝ මම පව් කරලා නැහැ හරි ඉරලා කියලා දැන් මිනිහට ගලට පුපුරු ගහගෙන අවුව විහිදුවගෙන සැර විහිදාගෙන ඉන්නකොට බක්කල බලාකුලක් ඇවිල්ලා වැහුවලු ලෝකේ පේන්නේ නැතු ගියා. ඉතින් කොළ ඉර වෙලා ඇති වැඩක් තියෙනවා. දැන් ලෝකෙට තෙද පාන්න විදියක් නැහැ. බලනකොට බලාකුල යන්නේම නැති. මොන જાති කරවක් කරන්නේ ඊට පස්සේ තාගත්තු යකෝ මම මේ ඉර ඉල්ලුවාට මේ ඉර බලාකුල වෙන බව දැනගත්තේ නෑනේ. මෙයාටින් බලනකොට මේ ඉරට වැඩිය කොච්චර බලවත්ද බලාකුල. කියලා ඉතින් නෑ වැඩක් නෑනේ දැන් අර ගත්ත තෙදෙන් වැඩක් නෑ ඉතින් මේ කලස් පෙන්වන්න වෙලාවක් නෑ ඊට ඒගොල්ලෝ මට මේ බලාකුළු වෙන්න නැත්තම් කියලා කීරකොට එක පාරට මිහ බලාකුළු වුණා ඊට පස්සේ ඉර බාදාගෙන අල්ලගෙන ඉරට අවුව වැටෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නකොට උණුගක් ආවලු බක්කල ගලවන යාළු බලාකුළු තිබුණු තැන නැති ආය ඉර පායනවලු මිනිහ කල්පනා කරලා බලාකුළු කල්පනා කරලා මම හිතුවේ මේක බොහොම ඉෂ්ටිතදාර ඕන දෙයක් වහන්න පුළුවන් දෙයක් කියලා හරි වැඩෙන උලඟට මට වැඩි එහෙන බලයක් තියෙනවා ඒ නිසා මේක තමයි ලෝකේ බලවත්ම දේ. ආයෝ ධාතුව තමයි. ඒ නිසා මට හුණුගක් වෙන්න නැත්තම් කියනකොටම හුණුගක් වුණා. ඊට පස්සේ මිනිහා කරන දේ සුළු සුළුන් දානවා. බලාකුළු තල්ලු කරනවා, ගස් පෙරලනවා, කනාන්තර කඩනවා. ඉතින් මුලගේ සෙල්ලම් කරගෙන ඉනකොට විශාල පර්වතයක් තියෙනලු මොන්න જાති කෙරුවක්වත්. ඕලංගේ මොනම දෙයක් කරන්න බෑ. ඉමන්සයිට් පස්සේ කතා කරලා මම හිතුවේ මේ හුණකට හොල්ලන්න බැරි දෙයක් නැහැ කියලා බලද්දි මේ පර්වතයේ විතර උල්ලන්න බැරි දෙයක් ඇත්තේ නැහැ කියලා යකෝ එහෙමනම් බලනකොට ශක්තිමත්ම දේ පර්වතය තමයි කියලා මට මේක වෙන්න නැත්තම් කිව්වා. ඒක පර්වතේ වුණා. දැන් එයා නියල උල්ලන් ගාවට මට ගන්න නැහැ. අව්වාවට මට ගන්න නැහැ. වැස්සට ගන්නකොට ගල්ලෝඩියක් කැවිලා ටට්ටක් ගාලා ගහන්න පටන් ගත්තා. හා දැන් බලන්න යනකොට පොඩ පොඩ පොඩ පොඩ කැඩෙනවා. ඒකෝට යකෝ මෙච්චර මහත් හද ගලත් ගල්ලෝඩුවට කඩන්න පුළුවන් නේ. මොකෝ ලොකු එකා ගල්ලෝඩුවක් කියලා තමයි මට ගල්ලෝඩියක් වෙන්න ඇති කියලා අර හිටපු තැනම ආවා. ඔක්කොම ප්‍රාර්ථනා ඉස්තුනට පස්සේ අපි අර හිටපු තැනම තමයි. ඉතින්ද එන්නේ නැත්තේ ඉස්සලා මැරණ එකයි දෝෂේ තියෙන්නේ. ඉතින් අපි නව කතා ලියන්නේ අන්තිමට ආවේ නැත්තම් තමයි. ආවට පස්සේ කියන්න දෙයක් නැහැ. ඒක නව කතාවක් නවතාවයක් නැහැ. නව කතාව වෙන්නේ ඔය චක්‍ර කරකෙන්න අතරමඟදී මැරුණොත්. ඒක ලිව්වොත්. නැත්තම් අපි අන්තිමට මේ එක තැන අර කියනවනම් කියන්න තියෙන්නේ ඔය පාරයිනේ දාලා තියෙන අඩි 7 8 උස හියුම් පයිප බොක්කු බොක්කු පයිපර කොන්ක්‍රීට් වලින් හදපුවා ඕව එකක් ඇතුලේ ඇවිදින ගමනක් අපි මේ යන්නේ. යන්න යන්න ඕක පෙරලෙනවා. ඕකෙම තමයි ඉන්නේ. ටිකක් වෙලා ගියාම අඩි ලකුණු පේනවා කවුදෝ ගිහිල්ලා. බලනකොට තමන් මේ ඉස්සලා ගිය අඩි ලකුණු තමයි. ඕක ඇතුලේ තමයි අපි ඔය සංසාරේ කියලා කියන්නේ වත් එක අරගෙනමයි කියලා කියන්නේ. ඕක ඇතුලේ ඕකෙන් පිට බලන්න අපිට හැකියාවක් නැහැ. අපිට ඔච්චරයි පේන්නේ කොච්චර ගියත් ඉවරෙකුත් නැහැ. ඉතින් මේක ඇතුලේ තියෙන මේ හිගේ ඌන භාවයේ අපි තේරුම් ගන්න තේරුම් ගත්තනම් මෙච්චර අපිට මේ මානසික ආතතියක් ගන්න දෙයක් නැහැ. ටෙන්ෂන් එකක් එන්න තැනක් නැහැ අපිට. අපිට මෙච්චර පරිසර දූෂණය කරන්න ඕන කමක් නැහැ. අපිට මෙච්චර කාටවත් ඊර්ෂ්‍යා කරන්න ඕන කමක් නැහැ. අපිට කාටවත් ඒක වෛර කරන්න දෙයක් නැහැ. මොකද ඒක වෛර කරලා සංසිඳවන්න පුළුවන් තුවාලයක් නෙවෙයි. උණ භාවයේ. අපි උණ භාවය පිළිගන්නේ ඒකට නම් මේ පෞරුෂත්වය හරි නෑ. ඒ උණගේ උණකම විතර පළගත්තාම හරිනම් කාටවත් යටත් නෑ. අපි මම කරනවා කියලා තමයි කරන්නේ. කරනවට ගියාම තමයි ඉතින් ඔය අර මේක ලෝකේ වණ්ඩයකින් වණ්ඩයක් පුළුවන් පුළුවන්. අනේ ගත්තොත් අපිට උරවන්න පුළුවන්. මොකෙක් නුයින් හරි වාගෙන් හරි මොකකින් අපුරල් බිල්ලා ඉතින් මම දැතනේ කීච්ච කරලා අරින් කියලා දෙකෙන්නන්නේ. ඉතල මනුස්සයාගේ මනුස්සය. ඉතිරියක් වශයෙන් විතර මන්පාවින් කියනවා. ඒකේ කියන්නේ මනුස්සයාට ඉතරනේ ඒ කියන්නේ. තමන් හිතට තමාට නිකන් අඩුවක් තේන ගතියක් තියෙන කොයි පැත්තකින්ද? ඒක තමයි ඒක ඒ ඒ මතින් තමයි එහෙම හිත මඩු වෙච්ච එහෙම ඌණතාවයකට හිතකින් තමයි අපි ලෝකෙම වවන්නේ. මවපු ලෝකේ අපි 100ක් අංග සම්පූර්ණ කළා තමයි මවන්නේ. නමුත් ඒකත් පට ඇරලා බැලුවොත් ඒකේ නෑ කිසිම පිරිචිගතියක් නෑ. හැම වෙලාවෙම ඌණතාවය තමයි ඒකේ තියෙන්නේ. මොකද හේතුව ඒක මවන මම මේ සංස්කරණය කරන මමත් මේ හිගතාවයේ නිසයි මැවීමක් ඕන ගන්න. මොකද නැත්තම් තියෙන එක තියෙද්දි අලුතෙන් මවන්න ඕන දැන් නෑනේ. දැන් අපි හැම වෙලාවෙම හීන ලෝකයක ජීවත් වෙන්නේ. අදට වැඩිය හොඳ. අදට වැඩිය සෞභාග්‍යමත් දැනුම සම්භාර ඇති අරසාව ඇති නෑදෑයෝ ඇති හොඳ පුළුවන් කාර්යය ඇති ලෝකයක් ගැන හිතාන තමයි මේ දුවන්නේ. ඒක නිකන් මිරිඟුවක් පිටිපස්සේ දුවනවා වගේ මේ කවම දාපත් එකම කෙනෙක්වත් ලැබිලා නැල්ලු. සන්තෝෂ වෙන්නත් බෑ. ඒ කොච්චර කෙරුවක්වත් අපි හිතන ඒගොල්ලන්ට වැරදිලා මගේ ක්‍රමේ හැරි මම නම් ගන්න. හැම කෙනෙක්ම hina ඉතින්නේ ඒකයි. ඒ සරුවචනන්ද කියන එක කරලා බලන්න යම් ප්‍රමාණයක් කරපුවාම ඥානවන්ත තේරුම් අරගන්නවා ඔච්චර තමයි කොයින් යහට බෑ. ඕක ඉවර කරලා මේක කරන්නවත් කෙරෙන්නේ මේ හීන භාවය, ඌන භාවය, අතෘප්තිකර භාවය කියන එක දී ඇති සාධකයක් වශයෙන් මූලික ලක්ෂණක් විදිහට තේරුම් ගත්තොත් එතනම ටෙන්ෂන් එක බයිනවා. එතනම ආතතිය බහැරනවා. කාටවත් බෑනේ මේක ඉවර කරන්න ලේනා. මුද ඉඳින් හදනවා වගේ වලාකෝ මේ වලිගේ කරන්න බෑ නමුත් අර උපන්නාට මේ ලෝ වෙනවා විනා වෙනකොට මොනවද කරනවා පුළුවන් පුළුවන් හරියක් කරනවා. මොකද අනාගත සැලසුමක් නැහැ මම මේක අංග සම්පූර්ණ කරනවා කියන එක නැහැ. ඒකයි ඒ කෝරවේ රජුන්ට මේ ඌණ භාවය පෙන්වන්න ගියේ ඒක බුද්ධ දේශනා කෙලින්ම සම්බන්ධ වෙලා තිනවා මේ ලෝකේ තියෙන ඌණ භාවය. ඒක හැම වෙලාවෙම මේ තණ්හාව කියලා කියන්නේ මේ මේ උකහා ගන්න ගතියක්, ඇද ගන්න ගතියක්. Taman දිහාවට ගන්න ගතිය දියසුලිය කර මැද තියෙන ගාල අදින ගතිය වගේ. දියසුලිය මැද නිතරම දේවල් අදින ගතියක් තියෙනවා. ඒක තමයි තණ්හාව කියන්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ මේ ටික හම්බුනා නම් ඔක්කොම හරියයි කියලා. මොනවදෝ කෑල්ලක් ඉල්ලනවා. මේ මාළු ඔක්කොම හරි විකට උම්මලකට කෑල්ලක් දැම්මන. දෙහි ටිකක් දැම්මන. දුණු ටිකක් වැඩි වුණා නම් කියලා හැම වෙලාවෙම අර තියෙන එක අංග සම්පූර්ණ කරන්න මොනවදෝ පොඩ්ඩක් අඩුගතියක් අපිට තියෙන. ඉතින් ඒක හදලා ඉවරනකොට තව එකක්. ඒක හදනවා. ඒ කවදාකවත් ලද දෙයින් සතුටු වීමක් නැහැ. ඒ ලද්දේ සතුටු වීම තමයි මේ මහා පුරුෂ විතක්කොල සම්පූර්ණිතාව කියලා කියන්නේ. අපිච්චතා සන්තුට්ඨිතා ඒ ගැති තියෙන මිනිස්සයා හැම වෙලාවෙම සතුටින් ඉන්නේ. එයාටත් හිගයි නමුත් එයා හිග භාවයේ ප්‍රතිපත්තියක් වශයෙන් බාර ගන්න. මේක කාටවත් වළක්වන්න බෑ. ඒක මට ප්‍රශ්න නෑ නමුත් මේ අනික් කටියට වගේ මටත් ඒ අවශ්‍ය ටික තියෙනවා. මූලික පහසුකම් ටික තියෙනවනේ කියලා සතුට වීම තමයි ඇති කරන්නේ. ඒක ඒක ගන්න තමයි මේ ඉස්සලා කියන්නේ දන් දීලා සිල් රැකලා පුළුවන් ප්‍රමාණය සාධාරණව ධාර්මිකව පිරිචිගතයක් හිතේ ඇති කරගන්න කියලා. ඒකට කියනවා සාසනික සම්පatti කියලා. සම්පatti කරගතියක් ඇති කරලා පස්සේ තියෙන මේ ඇති. යැපෙන්න ඇති කරගෙන යන්න ඇති කියලා හිතන මිස ඒක පිළිබඳව මුන්නව හරි දෙකකින් අඩුවක් එනකොට ඒක Tamanට අල්ලගන්න බැරි නම් ඉතින් ඊට පස්සේ ඒක ඉතින් සනീപ කරන්න පුළුවන් දෙයක් නෑ. දිගින් දිගට දිගින් දිගට ඕ තෙරුවන් සරණයි හොඳයි මේ මේ පොඩි තියෙනවා ටෙලිෆෝන් එකේ පොඩි දෝෂයක් මෙහි එන්නේ නැති මම හිතන්නේ දෝෂය කියලා. ඉතින් මෙහි ඉන්න මෙතන ඉන්න කවුරු හරි ඉන්නවද එහෙම උණ භාවයක් නැහැ නැත්නම් මම පිටිලා ඉන්නේ නැත්නම් එහෙම කියන එහෙම නැත්නම් මේ උණ භාවයක් තියෙනවා මම පුරවනවා කියන හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවද නැත්නම් පිළිගන්නවද බුදුහාමුදුරු කියන්නේ. උණ භාවයේ කියන එක රස්තේ උස්මා මතබදන් ගල අවිද්‍යාවයි කියන එක එක බැඳලා තියෙන නිසා නේද ස්වභාවය ඔතිස්සම දේවල් පවතිනවා කියන සංකල්පය මත නේද ඌණ භාවය හැමතිස්සම පුරවන්න ගන්නවා විද්‍යාව නිතිවලා නේද නෑ ඇත්තටම ඌණ භාවය තමයි උනන්දුව කියලා අපි අරන් තියෙන්නේ මොන හරි දෙයක් හොයන්න තව ගවේෂණයක් කරන්න පරිශීලනයක් කරන්න හැම වෙලාවෙම අපි ළඟ තියෙනවා මේ අවශ්‍යතාවයක් මොටිවේෂන් එකක් කියලා එකක් ඒක ඉන්නේ ඌණ භාවය මත නිසා හැම වෙලාවෙදීම මේ ඌණ භාවය අපි පුළුවන් තරම් දරුවන්ට ඇති කරන්න හදනවා. සේවකයන්ට ඇති කරන්න හදනවා. රට්ටුන්ට ඇති කරන්න හදනවා. ඒකට ඒගොල්ලෝ උනන්දු වෙනවනේ. උනන්දු වෙලා යෙදෙනවා. නමුත් ඒ කියන කෙනක් දන්නවා ඇත්තට પરමාර්ථ වශයෙන් නෙවෙයි කවදා ළඟා වෙන්න බෑ කියන එක. ඒ නිසා මේ මේ ඌණ භාවයේ නැත්තම් අපි අපි ළඟ එනවා මහා හේබාප් කියලා කියන්නේ. කිසියම් දෙයක් නොකරන මේ හොඳු මන්දු ගතියක් වෙනවා. මොනම දෙයක්ක් කරන්නේ නැහැ. ඒ ඌණ භාවයෙන් තමයි එන්නේ. ඊට පස්සේ ඒ නිසා කියනවා ජීවත් වෙන ලෝකේ හැම සතෙකුටම සද්ධාවක් තියෙනවා කියලා. යාට තියෙනවා ළඟාවිය යුත්තක්. කූඹියෙකුටත් තියෙනවා. ඌරෙකුටත් තියෙනවා. අලියෙකුටත් තියෙනවා. ඒ මොකද එයාට බඩ ගින්න තියෙනවා, සීතල දැනෙනවා නිසා හොයනවා. ඒ හොයනවානේ අනේකෙදී ඒ සද්ධාව අපි ආයෝජනය කරනනේ ආහාරයක් සඳහා, ඉස්ත්‍රිආව සඳහා, ලාභේ සඳහා, ප්‍රෝජනේ සඳහා කියලා එක එක දේවල්. ඒ වගේදී යම්තාක් ඒ පරමාර්ථයේ ලෞකික තාක්කල් අනිත් ආගමික සාධාරණයි. සරුවචනංශේ විතරක් ඒ ශ්‍රද්ධාව ආයෝජනය කරන්න කියලා කියන්නේ ලෝකෝත්තර දෙයකට. එච්චරයි වෙනස තියෙන්නේ අපේ වෙනස. අපිත් ශ්‍රද්ධාව තියෙනවා අනිත් කාට ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව දීයති සාධකයක්. ඒක මේ ලෝකෝත්තර දෙයකට ආයෝජනය කරාට පස්සේ ලෞකික වශයෙන් ඌනතාවයේ උනත් නැතත් පුරුණත් නැතත් ඒක අපි එච්චර මහා ලොකු විදියට සලකන්නේ නැහැ. ඒවත් පෙරලෙන සුළුයි. එලක සන්තෝෂ වෙනවා නැක නැති වෙනවා. නමුත් අර විද්‍යා තෘෂ්ණා දෙක වැඩ කරන නිසා ඒක නැතිවීම අපි හිතන අපේ පෞරුෂත්වයේ අඩුපාඩුවක්. ඒක මගේ දෝෂයක්. මම මේක නැත කරන්න ඕනේ. ඉතින් මනුස්සයා ඉන්නේ හරි ආය ආතතියක ටෙන්ෂන් එක මේක කොහොම හරි කරගන්න මගේ අම්මලා තාත්තලා තිබුණා ඒක මට නෑ. එතන මගේ යාළුවන තිනවා මට නෑ. කොහොම හරි කියලා අපි මේ රත් කරලා තියාගෙන එක තමයි වෙලඳන් නිම් වලින් කරන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් කරන්නේම අපි කොතනක හරි ඌනතාවයක් ඇති කරනවා. ඉතින් ඒක අර දාර්ශනික වශයෙන් කියනවා ඒක ඇත්තටම බටහිර දර්ශනයේට තියෙන දොස් පෙන්වන්න බටහිර තියෙන ආගමික දර්ශනයේට දොස් කියන්න බර්ටන් රස ලියලා තියෙන්නේ කාටවත් මිනිහෙක් සතුටින් ජීවත් වෙනට ඌනතාවයක් ඇති කරලා ඒ ඌනතාවය නැති කරන්න පුළුවන් මටයි කියලා තමන් සුද්ධ වංශයේ කොටසේ පෙනී හිටීම තමයි ආගම කියන්නේ. ඔය සතුටුසි මිනිස්සුකෝ මොන හරි කරන්නේ ඊළඟට කොහොම ඉඳලා බෑ. ඔබ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඊට බලාපොරොත්තුවක් දාන ඔළුවට. තාල ඕක සනීප කරන්න මයි ළඟට වරේ. මම තමයි කරන්න පුළුවන් කියලා මේක තමයි කියලා කියනවා වෙස්ටඩ් ඉන්ටරස් කියලා. අනුන්ට නැති උනන්දුවක් ඇති කළේ ඒ උනන්දුව ඇති සනීප කරන්න පුළුවන් මම විතරයි කියලා. ඔය හැම වෙලඳන්වීමක්ම බලන්න එච්චරයි කියන්නේ. අපි දැකමු නැති මේ රසයක් ඒගොල්ලෝ අපිට කියලා දෙනවා. කියලා දීලා කියනවා ඒ රසයේ සඳහන් අපේ කම්පැනිට ඉන්නේ. මෙන්න මේ නම කියලා ඉල්ලන්න. එනකොට අපි දෙනවා ඔයාලට. මේ සීටි ගියා කොමිෂන් එක තියාගන්නවද කියලා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දාන්නේ නැහැ. ඔය සෙල්ලම තමයි යන්නේ. ඒක තමයි අද තියෙන ලෝකේ දිගටම අපි නිකන් අර මේ කැරට්ටල ඉස්සරහා බැඳගෙන පරාදින බూరు කරත්තයක් වගේ තමයි. ඉතින් අර කැරට්ටල ඉස්සලා එල්ලෙනකොට බూరుව පුළුවන්තර යනවා දැන් පැතිලා ඒ දැන් පැතිලායි කියලා කන්න හදනවා. ඉතින් ඌ ඉස්සරහට ඇදෙනකොට ඉතින් අර මනුස්සයර වුණ දේ කොහොමද ඉස්සරහට යනවා. මුළු ලෝකෙම අද යන්නේ ওই වුණතාවෙන් තමයි වැඩ අරගන්නේ. ඒ කියන්නේ මේ multinational company multi million companies වලින් කරන්නේ මේ සනීප කරන්න බැරි ලෙඩක් තියෙනවා. වුණ භාවයක්. ඉතින් ඒකට මොනවද දුන්නා කන්නේ. මුන්න දේ පෙන්නලා දුන්නත් ඉස්මතු කළා මේ සරුපිතල් ටිකක් ගාලා ලොකු සාන්තින්න ගාන කියන්නේ පොලිතින් කොලේ කොතලා දුන්නොත් මොන්න කුණු හරි පරි කමන්නේ විකුණන්න පුළුවන්. ඇත්තට මොනවද තිබුණා ප්‍රශ්න නැහැ. මිනිස්සුන්ට තියෙන නුණතාවේ මේකට වැඩිය මේක හොඳයි කියපු කම ගන්න. ඉතින් මොනවාකටත් නැතුව මේ ලද දෙයින් සතුට වෙනවා කියලා ඒකට කියන පවත්තපල බෝජී කියලා. පවත්තපල බෝජී කියලා කියන්නේ ගහක් අදිස්ථාන කරනවා. ඒ ගහ යට මං ඉන්නවා. මේ ගහේ හේවණලට වැටෙන දේවල් විතරයි මම බලන්නේ. ඇහින් වටන ගෙඩි කොළ පොතු එච්චරමයි. පවත්ත පළබෝධි. ඊට පස්සේ මේ මනුස්සයාට කවුරු ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ? නව නිෂ්පාදන කොහේ ආවත් එහෙනම් අහුවෙන්නේ නැහැ. ඔය බින්දපාත පාත්‍ර ජීවන ਸਰවතනසේ කරලා තියෙන ඉතරයි මේක තමයි උඹේ account balance එක. මේ හම්බ කරලා ගානට මේකට වැටේ. ඉහිං කාපා. ඒකට කවුරු මස් මාළු සහිත බෙදුවා වේවා එළවලු බෙදුවා වේවා මුස්ලිම් මිනිස්සුත් බෙදුවා මොකා වුණ ප්‍රශ්න නැහැ පාත්‍රය දෙක ආවනම් ඉවරයි. ඉතින් මේක පෙන්වන්න බෑ ඔය මේ වෙලද පාරිභෝගික සමාජයේට. ඉතින් ඒගොල්ලෝ මේවට නිඳා කරනවා. එහෙම නෑ රස හඳුනන්නේ මෙච්චර ಜಾති ලෝකේ තියෙනවා වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් එක කවුරක්වත් එන්නේ නෑ. එන්නකෝ අපි ගාවට අපි පෙන්වන්නම් කියන හැබැයි යටින් බිලක් දාන්න. අර ඒ දවස්වල මට මතකයි මේ නිකන් ඔය මේ නයිනගේ සූදු වගේ බයිලා කතාවලට කියන එකක් තමයි ඒ ගමේ ඉන්න ජෝඩුවක් වෙසක් බලන්න කොළඹ ගිහිල්ලා. ඉතින් කඩේ ඉන්න මිනිස්කලු එන්න මැනිකේ එන්න ආලාම මේ කෑම කණ්ඩ කියලා. ඉතින් අර මිනිස්සු තන්සලක් කියලා ඉట్లా ගිහිල්ලා කාලා. ඇති වෙන්න කාලා. කාලා එනකොට ඌට බිලක් දීලා. ඉතින් මිනිස්සු කිව්වලු මේ අපි මෙහෙන් ආවෙ සරිණයි කවලු. ඒ සෙල්ලම් ගමේ සෙල්ලම් මේ හරියන්න රිදී අවදී දීපන්. ඒකෙත් කඩාගෙන ගිහිල්ලා මිනිහයි. පොට්ලේ ඉන්න මිනිස්සු රිදී අවදී කඩාගෙන. ඉතින් මිනිස්සු හිතලා තියෙනවා ගමේ වගේ මේ මේ අද පොයිසක් දවසේ ඉඳන් මේ එන්න කියන්නේ මේ නිකන් දෙන්න කියලා. ඒ වෙලඳන්නේ වල තියෙන්නේ එහෙම තමයි. මේ ඉන්න මේ මේ මේ මේ තියෙන්නේ කොට ගහලා ගෙනියන්න කියලා. අනේ ගන්නකොටම මෙන්න යටපැත්තෙන් පිලක් දෙනවා. ඒ අර ඌනතාවයෙන් අපි දාශභාවයෙන් වැඩ ගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම නැත්නම් ඒ යොමු කරන ගතියට ඒ විස බීජය අපේ අපිට වැටෙන්නේ අපේ පාන් කැල තෙත හින්දානේ. ඒක ඒව මොනවාක පේන දන්නේ. අපේ පාන් කැල වේලිලා නම් ওই විස බීජ වැටෙන්නේ. තෙතපන් කැලේ තමයි ලෝකේ තියෙන හැම විස බීජෙම වැටලා පුස්කන්නේ. එහෙනම් බුදුරජාණන් කිව්වා අනුසුත කියලා කියන්නේ මේ සාරිපුත්‍ර සාන්ති ගුණේ තෙත ගතියක් නෑ. කෙලෙස් වහය වැදගන්නේ නෑ. වෙලිලා තියෙන්නේ. ඒකට විස බීජාවට මුල් බැතගන්නේ. ඒ මොකද දන්නවා කිසිම කෙනෙක් අපිට අනුකම්ප කරන්නේ නෑ. හැම කෙනෙක්ම බලන්නේ අර පරණ කවියක් තියෙනවා මා මගේ හිතේ මා මරවා වැඩ ගන්නට අම්මගේ හිතේ උන් දැගෙදුව ගැට දෙන්න අක්කගේ හිතේ නංගිගේ හිතේ අක්කගේ හිතේ නංගිවදී බේරෙන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්න කියලා කිව්වගේ හැම කෙනෙක්ම අපිව ආශ්‍රය කරන්නේ අර්ථයක් සඳහා. ඒ අර්ථේ කවවම කවදාකවත් ලෝකෝත්තර නැහැ. ලෝකෝත්තර විතරයි යා කල්යාණ මිත්‍රෙක් වෙන්නේ. අපි ආශ්‍රය කරන්නේ අත්තට පඤ්ඤා. මොකක් හරි අර්ථයක් සඳහා. ඉතින් ඒක කිව්වහමකෝ අපි ආශ්‍රය කරන්නේ මෙහෙම අන්‍යෝන්‍ය ප්‍රයෝජන සඳහා ඒක කියලා ගෙනියනකොට යෝගාවචකමක් තියෙනවා. එහෙම නෙවෙයි මෙයා වගල ගන්න හදන නැත්නම් මෙයා රවට්ට ගන්න හදනවා කිව්වහම මිනිස්සු විතරයි ඒක ඇත වැඩේ කරන්නේ. තිරිසනුන්ගේ ඒක නෑ. තිරිසනුන්ගේ ඒ චාටුව නෑ. ඒ නිසා අපි ඒක යෝගාවචරය කල්යාණ මිත්‍ර වැඩ කරනකොට අපි දන්නවා අපි තාම rahat වෙලා නෑ. අපිට තියෙන ආසාවල් තියෙනවා. ඒක නිසා අපි එකිනෙකාට එකිනෙකාගේ අඩුපාඩුකම් කියලා කටයුතු කරගෙන යනවා. එහෙම නැති සමාජයයි මේකයි අතර විශාල වෙනසක් තියෙනවා. ලොකුසාන් තියෙන කාලේ කිව්වේ මේ මට වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හම්බුණත් ඇති කියලා. මේ මේ මේ තමන්ගේ අඩුපාඩුකම් දැනගෙන අඩුපාඩුකම් නැති කිරීම සඳහා කටයුතු කරන පිරිසක් එක්ක ඉන්න හම්බුණත් ඒක අපි පෙර කර විශාල පිනක විපාක වාරයක්. එහෙම නැතු මේ මම ආපාලා අරක දෙන්න මේක දෙන්න කියලා මිනිස්සු රවට්ටගෙන මේ යන සමාජයේ මොන දේ ලැබුණත් පරාදයි. මොන දේ ලැබුණත් ඒක ගුණ්ඩුවක්. ඒක ප්‍රෝඩාවක්. ඒක මලපුඩුවක්. ඒ නිසා එහෙම ඉඳලා මේ වගේ තැනකට ආවට පස්සේ ලොකු වෙනසක් තේරෙනවා. මේ සාමාන්‍ය පිරිච්ච ගතියක් තියෙනවා. ඒ පිරිච්ච ගතිය සඳහා සුකෝපභෝගී ඕනේ කරන්නේ නැහැ. සර්වඥයන් කියන්නේ ඒකට මේ මධ්‍ය සාමාන්‍ය මූලික අවශ්‍යතාවයන් තිබුණොත් ඇති. ඒ මට්ටමෙම තියෙන සුකෝභෝගී වෙච්ච ගමන් මේක අර කාමභෝගීන්ගේ පරාදීසක් වඩපත් වෙනවා. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ මේක ගෙනින එකයි ඔය සිව්පස්සේ හරියට මුද්‍රජානනාංශේ වර්ගීකරණය කරලා තියෙන්නේ. චිවර පින්නපාත සේනාසන කිලම්පද වැඩි වෙන එක උඹේ පිනට ලැබෙයි. හැබැයි නෝම් එක මෙච්චරයි. සාමාන්‍ය මට්ටම මෙච්චරයි. ඒක කඩාගත්ත හැම තැනකදී වෙලා තියෙන මොකද්ද කියලා බලන්න. සිවුර වෙනස් කරගත්ත ගමන් මොකද වෙන්නේ? පින්නපාතේ මේ ක්‍රමෙන් පිට ගිය ගමන් මොකද වෙන්නේ? සේනාසනේ ආරණ්‍යෙන් එළියට ගියාම මොකද වෙන්නේ? බෙහෙත් සඳහා ඕනෑම රටේ දේවල් බලාපොරොත්තු වෙනවා මොකද වෙන්නේ කියලා බලන්න. අපි නිකන් හරියට ඇම ගිරපු මාළුවෙක් වගේ වෙනවා. කොයි වෙලාවෙ වතුරෙන් උඩට අදින්න දන්නේ. ඒක ඇමක් බව දැනගෙන අඩුම ප්‍රමාණයේ සන්තුෂ්ටිව අල්පේචව ගත කරනවා නම් බුදුහාමරංගේ සිංහ සමාජය විතර හොඳ සමාජයක් වෙන්නේ නැද්ද? මම දැන් මාරය කියන්නේ මට නම් හිතෙන්නේ මගේම කියලා. <laughs> ආ කවුරුත් දීප ගන්නනේ. Taman වෙයින් තමගේ පඬිතුකට අති කරගන්න බලාපොරොත්තුවක්. අපි මේ අනාගත බලාපොරොත්තු කියලා, අභිමතාර්ථ කියලා, අපි කියන්නේ පණිදි කියලා එකට කියන්නේ. ඒ නිසා මේ නිවන අපණිහිත කියලා කියන්නේ. එම් බලාපොරොත්තු නැහැ ඉස්සරහම මේකට ළඟා වෙනවා කියලා දෙයක් නැහැ. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත. ඒ අපනිහිත ගතියට එන්නේ මේ දුක්ඛ සත්‍ය තේරිච්චාම කියලා. දුක්ඛ තේරෙන්නේ නැත්නම් හිතනවා මේ දුක මට හේතු උනේ මෙයා මේක කරපු නිසා මගේ සීල නැත්නම් කියලා අපි හේතු හොයනවා. හේතුවක් තිබුණා නැත්නම් දුක දුකමයි. මේ දුක නැති කිරීම කරන්න තියෙන දුක අවබෝධ කිරීමෙන් විතරයි ඔය මේ පුරෝලා කරන්න බෑ. පුරවන්න නැතුවත් බෑ මොකද යම් ප්‍රමාණයක් මූලික අවශ්‍යතාවයන් ඕනේ. අන්නේ ඉර හරියට දැනගත්ත දවසට මේ අපේ මේ පරිස්කාර පාවිච්චිය, සිව්පත පාවිච්චිය පුදුමාකාර බැලන්ස් එකට එන්න පටන් ගන්නවා. එතකොට හරිය ලේසි ගමන. මේ මෙහි මේ වක්‍ර ගමන්නේ ඍජු ගමනකට වැඩෙනවා. ඒක හුඟා තේරෙන්නේ අර මේ නගර බදව නැත්නම් සුඛභෝගීව අර මේ හිටපු කෙනාට තේරෙන්න පටන් ගන්නවා පුදුමාකාර වෙහෙසක් ඒ ජීවිතේ තියෙන්නේ මේ බලහන් ඉනකොට උනත් නිකම් කැපිච්ච පණුව ටිකක් නටන දිහා බලන ඉන්නවා වගේ. කවදාකවත් 35ක් නෑ. උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලනවා දඟලනවා දඟලනවා දඟලනවා එච්චරම තමයි. මොකද කේන්ද්‍රිය ගන්න? මහරගම රහමගම කිච්ච කකා ඉරව කට්ටිය ඔය. පුදුමා. අපි යන මාර්ගයේ උණතාවය නේද සල්ලා. ඒකත් උණුතාවයක්. ඒකට කියන්නේ ස්පෘහා. ඒකට කියන්නේ මේ මේ ਸਰවචනන්සේ සඳහන් කරලා තියෙනවා මේ වික්කුණි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සර්වඥ සඳහන් කරපදා නෙවෙයි ආනන්ද සාන්ති මතක් කරන්නේ ਸਰවචනන්සේ සඳහන් කරයි කියලා අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ ආහාර නිසයි ඌනතාවේ නිසයි මාන්නේ නිසයි මෛතුනේ නිසයි මේ හතරෙන් හැදිලා තියෙන්නේ ඒ නිසා අපි මේ ශරීරය පවත්වන්න අනිවාර්යම ඌනතාවය අවශ්‍යයි අලුත් වෙන්න හැම වෙලාවෙම නිතර නිතර මේක කව කව කව කව ඉන්න ඕනේ. ඉතින් ඒකෙදී මේ චරවචනාංශයේ මේ මේ ආහාර නිසා මේක පවතින බව ගන්න ගන්න ආහාර පිටක් වළඳනකොට මෙනෙහි කිරීමෙන් ප්‍රතිවීක්ෂා කිරීමෙන් නිවන් මාර්ගයක් කරගන්න පුළුවන්. ඒ වගේම මාන්න ගැන කතා කරනකොට ඕක කියනවා. මොකද්ද ලෝකේ හැම කෙනෙක්ම මේ ඉගෙන ගන්නේ මේ ශිෂ්ටාචාර වෙන්නේ නැත්නම් හිතුවක්කාර වෙන්නේ මොකද්දෝ තැනකට මාන්නෙන් ළඟා වෙන්නයි. මම මේ දේ කරනවා. මම හවල් කරනවා වෙන්න හදන්නේ කියන එක නේකනේ තියෙන්නේ. ඉතින් ඒක මේ මනුෂ්‍ය හැම වෙලාවෙම අවදීන් තියානිනවා. එතකොට යෝගාවචරය කොහොමද ඒක ගන්න කියලා කිව්වහම කියන්නේ යෝගාවචරය මම රහත් වෙන්න ඕනෑ කියලා මේ ඌනතාවයක් ඇති කරගන්නවා. ස්පෘහා. ස්පෘහා කියලා කියන්නේ පිපාසයක් ඇති කරගන්නවා. ඒකටයි මේ යන්න හදන්නේ. අනිත ඔක්කොම අතහැරලා යන්න හදන්නේ ඒකටයි. ඒ නිසා මේ ලෝකේ රහත් වෙන්න බෑයි කියලා ලක්ෂ කෝටි ගණන් 99%ක්ම කියද්දී එක්කෙනෙක් හරි කෙනෙකුට රහත් වෙන්න පුළුවන් කියලා යා යා ගාවට යනවා. ඉහිලෙල්ල ඒක පුහුණු කරනවා. පුහුණු කරගෙන කරගෙන කරන ගිහිල්ලා ඒක ළඟාවීමට ගන්න උත්සාහය තමයි මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා කියන්නේ. ඒකට ගියාට පස්සේ ළඟා වෙන දෙයක් නැහැ. ළඟා වෙන කෙනෙක් නැහැ. නමුත් අර ලෞකික ඌනතාවයට බොහොම සමාන ඌනතාවයක් ඇතින් ලෝකෝත්තර පැත්තට දාලා වැඩ ගන්නවා. ආධ්‍යාත්ම ගමන ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒක නෑ කියන්න බෑ. නමුත් අර වගේ අතට අහු වෙන දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් ළඟා වෙන කෙනෙක් නෑ. ළඟා වෙන දෙයක් නෑ. ශූන්‍යතාවයේ ඒක සඳහාත් අපේ ස්පෘහා කියන පිපාසකෙන් තමයි මේ දඟලන අපි හැම වෙලාවෙම මම ඉන්නේ සෝ මේ උද්‍යප්පේ ඥානෙද මම සංකාරූපේක ඥානෙද කියලා පුදුම පුදුම ආධාවක් තියෙනවනේ මේක මේ. ලකුණු ටික දාගන්න. ඉස්සරහට යන්න. ඒත් අරකම තමයි. ඉතින් ඒක නිසා මේක මේ කියන මේ නික්කමසිත මේ ආශාවක්. නික්මිච්ච හිතක එන ආශාවක්. හැබැයි අර ලෞකික ආශාවම තමයි හරවල අරගෙන තියෙන්නේ. හොඳයි දැන් නම් වෙලාව 9යි වෙලාව වෙන මොනාර කියන්න කරන්න දෙයක් නම් අපි අපේ සාකච්ඡා නැතර කරන්නයි යන්නේ. දැන් අපි ඒකමාර කාලයක් අරගෙන තිනවා ධර්ම සාකච්ඡාවේ ඉතින් ධර්ම සාකච්ඡාමේ විනෙන් අපි පේන්න පේන සිල් දනාපින් පැමිණීමත් ඥාතින් ශීපත් කිරීමත් අපේ પરමාර්ථ ශීපත් කරන අදහසින් ගාථා සජ්ජායනා කරලා අපි ධර්ම සාකච්ඡා සැසිවාරය සමාප්ත කරමු කියනවා යෝජනා කරනවා. ඉත්තාවතාචනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සම්ම සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා ittavata චගම්මි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධියා ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු ආනිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආනිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි කාල සමාගමෝ